ඉතින් මෙතන අදත් ලිඛිත ප්‍රශ්න ඇති මේ මා ආරාධනා කරන ලියනගේ මහත්තයාට ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡා පටන් ගමු කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ. අදත් දහම් ගැටලු 15ක් ඉදිරිපත් වෙලා තියෙනවා. එන් 13ක් භාවනාවට දාලා ප්‍රශ්න දෙකක් මුල් ධර්ම ප්‍රශ්න. ගරුතර ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව මා භාවනාවට ආධුනික යෝගියෙක්මි. මා වඩන්නේ ආනාපාන සති භාවනාවයි. මුල් අවස්ථාවේදී ඇතුළට ඇදගන්නා වාතයේහි දිසිල් බව පිටතට යන විට උණුසුම් බවක් දැනුනි. විනාඩි 20ක් පමණ සතිය පිහිටවා ගැනීමට හැකිවිය. සිතට සිතුවිලි ගලාගෙන එයි. පද නිදිවති ගතියක් දැනේ. බොහෝ වේලාවට ඇඟේ හිරිගඩු දුවනවා දැනේ. ඉදිරියට යා යුතු මාර්ගය පැහැදිලි කර දෙන්න. සක්මන් භාවනාව පාදයේ නවන හැටි මෙනෙහි කරමින් සක්මන් කෙලෙමි. 1 2 3 4 වශයෙන්. මේ වඩාත් පහසුය. ඉදිරියට යාමට කැමැතිය. උදේ සක්මන් භාවනා කරන විට ඇඟ වේවුලා ගොස් පපුවේ තද ගතියක් දැනුනි. එය ටිකකින් නැති වී ගියේය. මෙම භාවනාව හොඳින් කිරීමට උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඔව් මට හිතෙනවා දැන් ඒ කියන්නේ අපිට යම් යම් උපක්‍රම පාවිච්චි කරාට වරදක් නැහැ. පස්සේ වර්තමානට හිත ගන්න පුළුවන්කම ලැබුණාට පස්සේ හැබැයි ඔය උපක්‍රමය අයින් කළා බලන්න මනස නිහඬ කරගෙන වැඩේ කරන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ ඔය පවරිදනවා කියන එකක් වගේ දෙයක් දැනලා තිනවා. ඒක මං හිතනවා අර මේකේ සමබරතාවය හැදුනහම මගහැරලා යයි කියලා. බලන්න ඒකත් මගහැරෙන්නේ නැත්තම් පොඩ්ඩක් අපි ඉස්සරහට කතා කරමු. කියන්නේ Tamanට කියන්නේ 1 2 3 4 කියලා කියන්නේ අපිටම ඔසවනවා, ගෙනිනවා, තබනවා කියන වෙනුවට 1 2 3යි කියලා කිව්වට ඒ වගේ දෙයක් පාවිච්චි කරාට වරදක් නැහැ. පස්සේ පස්සේ ඉතින් ඒකත් අතහැරලා මේ සිද්ධ වෙන ක්‍රියාවලියත් එක්ක බොහොම සතිමත් වෙන්න නැත්නම් ඒකත් එක්කම අපේ අවධානයෙන් ඉඳීම තමයි වැදගත් වෙන්නේ. මම හිතනවා විශේෂම ප්‍රශ්නයක් නැහැ කියලා මේ දෙකට කරගෙන යන්නයි තියෙන්නේ. පින්වත් ස්වාමින් වහන්සේ මම භාවනාවට නවක යෝගියෙක්මි. මම කාලයක් ආනාපාන සති භාවනාව වැඩුවමුත් ඒයින් ප්‍රතිඵල නොලැබුණි. පසුව පිම්බීම හැකිලිම භාවනාව වැඩුව පසු පිම්බීමේ ස්වභාවයත් හැකිලිමේ ස්වභාවයත් මට ප්‍රකටව දැනුනි. ඒ භාවනාව වඩාගෙන යන විට මාගේ කයේ උඩු කොටස පිම්බීමේදී පසුපසටත් හැකිලීමේදී ඉදිරියටත් චලනය වේ. මේ අනුව ටිකක් වේගයෙන් මෙම චලනය සිදුවේ. ඒ දෙස මම උපේක්ෂාවෙන් බලා හිඳිමි. මෙම ආකාරයට ශරීරයේ චලනය වීම ගැන මට ප්‍රශ්නයක් ඇත. මේ මට පහදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ හොඳයි. ඇත්තටම එහෙම කියන්නේ අපි මොකක්වත් උමනාවෙන් නම් චලනය කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. හැබැයි මේක බලන්න ගියාම පොඩ්ඩක් මේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය පොඩ්ඩක් ආයාස කරවෙන්න පුළුවන් අපේ අර මෙදිහත් වීම නිසා. හැබැයි කාලයක් යනකොට තේරෙනවා මේක මේ ඊට වඩා ඉබේ වෙන්න ඉඩ හැරලා කරන එක තමයි වඩාම පහසු කියලා වඩාම සැහැල්ලු කියලා. ඊට පස්සේ ඉතින් අපි ටික ටික අපිම තේරුම් අරගෙන මේ ඒක ඉබේ වෙන්න ඉඩ හරිනවා. ඉතින් ඒ නිසා මුලදී පොඩ්ඩක් ඔය වගේ සමහරවිට අක්‍රමිකතාව හෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ආනාපාන සතිය වුණත් මේ වගේමයි, පිම්බිම හැකිලිම භාවනාව වුණත් මේ වගේමයි. අපි බලන්න පටන් ගත්තාම පොඩ්ඩක් ඒකේ අපේ ආයාසයෙන් හුස්ම ගන්න ගතියක් මතුවෙනවා. හැබැයි ටික කාලයක් යනකොට අපිටම තේරෙනවා මේ එහෙම අපි මේ අනවශ්‍ය වෙහෙසක් මේ දරන්නේ කියලා. තේරලා අපේම මේකේ රටාව අල්ල ගන්නවා. ඒ නිසා ඒක පොඩ්ඩක් අර Tamanට තේරෙනකන් පොඩි පොඩි අඩුපාඩුකම් හිටිනවා. ඒක එච්චරම ප්‍රශ්නයක් කරගන්න නැතුව දෙකට කරන්නයි තියෙන්නේ. පින්වත් ස්වාමින් වහන්සේ භාවනාවේ අඩුපාඩු සාදා ගැනීම පිණිස මෙසේ කමඨහන් වார்த்தාව ඉදිරිපත් කරමි. පරයන්ක භාවනාව නාසිකාග්‍රේ හිත පවත්වාගෙන ආනාපාන දිස බලා සිටීමි. දවස් දෙක තුනකින් පසු භාවනාවෙන් නැගී සිටියාට පසු ඇස් බොඳ වී යාමක් දැනුනි. පැයක් දෙකක් පමණ මේ தත්ත්වය තිබුණු නිසා භාවනා අරමුණ වරහන් සති මාත්‍රය පිම්බීම හැකිලීමට මාරු කළෙමි. උදරයේ පිම්බීම හැකිලීමට සිත අරමුණු වන අතර විටින් විට සිත නාසිකාග්‍රේත් පවතී. සතිය පිම්බීම හා හැකිලීමට යොදන විට සිත නොඑක ආකාරයේ විකාර සිතුවිලි පැමිණ සිත දඩමළුවේ. විතක්ක ਵਿਚාර වැඩි යයි. මූල කර්මස්ථානට නැවත ඉබේම පැමිණෙන්නේ බාහිර ශබ්දයක් හෝ වේදනාවක් අරමුණු කරගෙනය. කමන්නේ කියන්නේ ආනාපාන සතිය තමන් උත්සාහ කරලා ඒ තරම්ම සාර්ථක භාවයක් නැත්තම් කිසිම වරදක් නැහැ පිම්බිම හැකිලිම භාවනාවට යොමු වෙන්න පුළුවන් පිම්බිම හැකිලිම භාවනාවනොත් හොඳට ඉස්සරහට අර්පිව අරගෙන යනවා විශේෂයෙන්ම ධාතු මනසිකාරයේ පැත්තට හොඳට මේකෙන් මේ පුහුණුව හම්බ වෙනවා ඒ නිසා කිසි වරදක් නැහැ ඒක ක්‍රමානුකූලව වඩාගෙන යන්න පුළුවන් නම් ඒක කරන්න ඊළඟ ප්‍රශ්නයක් වශයෙන් මොකද්ද මේ කියන්නේ විශේෂ ප්‍රශ්නයක් නෑ නේද ප්‍රශ්නයක් නැහැ නැවත ඉබේම පැමිණෙන්නේ බාහිර શબ્දයක් හෝ ඔව් ඒ කියන්නේ හිත පිට යන එක ඉතින් කොහොමත් මුලදී පොඩ්ඩක් තියෙනවා මොකද මෙතන අපි තේරුම් ගන්න ඕනේ මේ පිම්බෙනවා හැකිරෙනවා කියන්නේ බොහොම සරල අරමුණක් බොහොම උපේක්ෂා සහගත අරමුණක් ඒකාකාරී අරමුණක් ඉතින් අපේ හිත ඕකේ තරම්ම කැමැති අරමුණක් නෙමෙයි ඒ නිසා එයා පිට යනවා කියන එක හරි ස්වාභාවිකයි හැබැයි ඉතින් අපේ උත්සාහය වෙන්න ඕනේ මේ ඒකාකාරී අරමුණට හිත ගන්න එක ඉතින්ද තමයි මේ මොකද්ද මේ වර්තමානයේ හිත පවත්වනවා කියන එකට මේ අභ්‍යාසයක් හම්බ වෙන්නේ මොකද අපි කියන්නේ කෙලෙස් සහගත අරමුණක ඉන්නවා කියන එක ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි. ඒක හිත විසින්ම ඉන්නවා. හැබැයි අපි ඒ තුල මුලා වෙලා ඒ තුල කෙලෙස් වැඩි වැඩි තමයි අපි ඉන්නේ. නමුත් මේ බඳු අරමුණක් කියන්නේ සාමාන්‍යයෙන් කෙලෙස් අඩු අරමුණක්. ඒ කෙලෙස් අඩු අරමුණක හිත පවත්වන්න අනිවාර්යෙන් මේ වගේ වීරයකින් කරන්න ඕනේ. උවමනාවකින් කරන්න ඕනේ. සත් මේ වර්තමාන වශයෙන් මේක හිත තියන්න පුරුදු කරන්න ඕනේ. පුරුදු කරොත් විතරයි මේ දේ සිද්ධ වෙන්නේ. ඒ නිසා හිත පිට යනවා කියන එක ඉතින් කාටත් පොදුයි. ඒ නිසා ඒ ගැන ඒ තරම් අධෛර්ය නොවි මේ දෙකට කරන්නයි තියෙන්නේ. සක්මන වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් සක්මන පටන් ගනිමි. ටිකකින් මෙනෙහි නොකර සක්මන් කළ හැකිය. වරහන් ඇතුළ විනාඩි දෙකක් පමණ. ටිකකින් සිත විවිධ අරමුණු ඔස්සේ යමින් දඩමළුවේ. ඇතැම් අවස්ථාවල සක්මන් මළුවේ එක කෙලවක සිට අනික් කෙලවර දක්වාම සිත කතා කරයි. ව්‍යාපාද විතක්ක වැඩිපුර සිද්ධ රේයි. මම සාමාන්‍ය ජීවිතයේදී තරම් කතාවට බර පුජ්‍යලෙකු නොවන බැවින් භාවනාවේදී මෙතරම් සිත දොඩමළු වීම හිමහත් ගැටලුවකි. මේ මාගේ සතිය පිහිටුවීමට කරදරයක්සේ දැනේ. ඔබ වහන්සේගෙන් මේට උපදෙස් පතමි. ඔව් මම හිතන්නේ මේ ලියන කෙනාට විතරක් නෙමෙයි ඕක මේ මේ ගිය ස්වාමීන් වහන්සේටත් තිබිලා තිනවා බුද්ධ කාලෙදී දැන් අර එක අවස්ථාවක් හරි රසවත් අවස්ථාවක් තියෙනවා මේ බුදුරජාණන් වහන්සේට එතකොට උපස්ථාන කර කර ඉඳලා තිනවා මේ ගිය කියන ස්වාමීන් වහන්සේ ඉතින් හොඳ භවනා කරන්න තැනක් හම්බ වෙලා පස්සේ බුදුහාඳුරුවෝත් එපා කියද්දිම යනවා ඉතින්. පස්සේ ඉතින් බුදුහාඳුරුවෝගෙන් අහලා අහලා තමයි යන්තම් අමාරුවෙන් මේ අවසර ගන්නෙ. අවසර අරගෙන මේ භවනා කරන්න ගියාම දැන් වෙනදට වඩා වැඩි කාම විතරක එනවා. වෙනදට වඩා වැඩි ව්‍යාපාද විතරක එනවා. වෙනදට වඩා වැඩි විහිංසාව විතරක එනවා. ඉතින් සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. ඊට පස්සේ ඉතින් ආයෙත් බුදුරජාණන් වහන්සේ හම්බෙන්න එනවා. හම්බෙන්න ඇවිල්ලා මේ වෙච්ච කරදරේ ගැන අකරතැබ්බේ ගැන බුදුරජාණන් වහන්සේට කියනවා. නිසා ඒක ඒ තරම් ඉතින් අපිට මේ මට විතරක් වෙච්ච දෙයක් කියලා හිතන්න එපා. මේක අපි කාටත් වෙන්න පුළුවන් වැඩක්. මොකද අපි හිතාගෙන හිටියට සමහරවිට අපේ හිතේ තරම්ම ව්‍යාපාදයක් නැහැ කියලා රාගයක් නැහැ කියලා. ඒක හැමමම නොවෙන්න පුළුවන්. මේ අපි ටිකක් මේ වගේ හිත ටිකක් නිස්කලංක කරලා නැත්නම් අනිත් සාධක ටික පොඩ්ඩක් මේ සමනය කළා හිත දිහා බලන්න ගියාම තමයි මේ කවුද ඇතුළේ ඉන්නේ කියලා තේරෙන්න ගන්නෙ. ඒ නිසා ඒ තරම්ම ප්‍රශ්නයක් කරගන්න එපා. අපි අපිට තේරෙනවා නම් මේ හැබැයි ඇතුලේ ව්‍යාපාදයක් දුවනවා කියලා ඒක ඒ ඒ තේරුම් ගැනීම ඉතාම වැදගත්. මොකද අපි ඇත්ත වශයෙන්ම ව්‍යාපාදයක් සැඟවිලා තියෙද්දී අපි ව්‍යාපාදයෙන් නැහැ කියලා තේරුම් ගැනීම ඇත්ත වශයෙන්ම ව්‍යාපාදයේ මතුවෙද්දී ව්‍යාපාදේ තියෙනවා කියලා තේරුම් ගැනීමත් අතර වෙනසක් තියෙනවා. මොකද එතකොට තමයි අපි අපි ඇත්ත වශයෙන්ම අපේ හිතේ තත්ත්වය මොකද්ද කියලා හඳුනගන්නේ. නැත්තම් අපිට වෙන්නේ අපි ගැන සමහරලාට අදි තක්සේරුවකට එන්න පුළුවන්, වැරදි තක්සේරුවකට එන්න පුළුවන්, වැරදි වැටහීමකට එන්න පුළුවන්. නමුත් මේ අවස්ථාවේදී ඇත්තටම අපි මොනවද හිතේ බලපවත්වන ක්‍රේරිස් කියලා හඳුනා ගන්නවා. ඒක ඊටාම් වැදගත්. ඒ නිසා මම හිතන්නේ අධෛර්ය නොවි දැන් තේරුම් ගන්න තියෙන්නේ මේ හිත පෙන්ව ස්වරූපේ නෙමෙයි ඇත්ත වශයෙන්ම නම් තියෙන්නේ. මම ඒ තරම්ම කතාවට බර නැති වුණාට ඇතුලේ කතාව තාම තියෙනවා. ඒ කියන්නේ අපි හුඟක් කාලවට කතා කරන්න එපා කියලා කොහොම අපි බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍යයෙන් නිහඬව මේ අනිත්‍යයත් එක්ක කතා නොකර ඉඳීම. නමුත් අපේ ඇතුලේ කතාව නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා. ඒක තමයි ටික ටික ටික ටික භවනාවකින් විශේෂයෙන්ම විපස්සනා පැත්තකින් එහෙම පොඩ පොඩ ඒකේ තියෙන කෙලෙස් ස්වභාවය දැනගනිමින් තේරුම් ගනිමින් සමනය කරමින් යන්න තියෙන්නේ. ඒක ටිකක් හිමින් යන ගමනක්. ඒ හින්දා ඉවසීමෙන් කරගෙන යන්න. දේරුවන් සර්ණයි ගරුතර ස්වාමින් වහන්සේ අද උදේ දෙකට පමණ නැගිට දන හිසේ ආබාධය සඳහා ව්‍යායාම් කෙලිමි. මුහුණකට සෝදා උදේ 3ට පමණ ඇතුල් සක්මනේ පැයක්ද පරයන්ක භාවනාවේ පැයක්ද ගත කෙලිමි. නැවත ඇතුල් සක්මනේ පෑයක්ද යෙදුණෙමි. උදේ ආහාරයෙන් පසු කුඩමලුවට ගොස් 7:30 සිට 8:45 දක්වා තිතෝවා තිතෝම්හි පජානාති වරකට සිටීම පිළිබඳ භාවනාවේ යෙදුණෙමි. විනාඩි 15ක් සමාධිගත විය. 15කින් සමාධිගත විය. කකුල් දෙක පොළවට ඇලී තිබෙන මෙන් දැනුනි. සිත අතීතයටත් අනාගතයටත් ගියේ නැත. මගේ අත් දෙක වරහන් ඇතුලේ අල්ල පපු මත තිබීම නිසා ආස්වාසය හොඳට දැනුනි. එමෙන්ම ප්‍රස්වාසයේ ඇඟිලි මත පතිත වූ නිසා එයත් හොඳට වැටහෙන්න විය. මේ භාවනාව බාහිර කරදර නිසා නිතර කරන්නට නොහැකි වේ. සක්මන් හා පරයන්ක භාවනාවන් ඉතා හොඳින් වැටහි. පිතෝවා ටිතෝම්හි පජානාති භාවනාව මේ විදිහට කරගෙන යාම හොඳදැයි පහදා දෙන්නේ නම් මැනවි. හරි. හැබැයි හුස්ම රැල්ල අතට දන්නවා කියන එක නම් ටිකක් ඒ තරම්ම සුදුසු නැහැ. මොකද හුස්ම රැල්ල සියුම් වුණාම ওই තත්ත්වයක් කොහොමත්ම මතුවෙන්නේ නැහැ. ඒ නිසා ඊට වඩා වටින්නේ මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ හිත රඳවගෙන එතන දැනුවත් වීමයි. ආනාපාන සතිය නම් කරන්නේ අපේ අවධානය තියෙනනේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ. එතෙන්දි තමයි අපි හිත පවත්වගෙන හිත නවත්තගෙන මේ අවධානය යොමු කරන්නේ. ඒ නිසා අතට හුස්ම දැනුණා කියන එක තරම්ම ගැළපෙන කාරණයක් නෙමෙයි. ඒකෙන් අයින් වෙලා නාසිකාග්‍රේ ප්‍රදේශයේ හිත රඳවන්න ඊට අමතරව සමහරලාවට අපිට මේ විශේෂයෙන්ම ආනාපාන සතිය වගේ භාවනාවක් කරනකොට කයටත් යම් පමණක මේ විවේකයක් අවශ්‍යයි. ඒ නිසා හුඟාක් පාන්දර නැගිටින්න යන්නත් එපා. අපි හිතමු සාමාන්‍යයෙන් අය පැය 5ක් 6ක්වත් ඇත්තටම මේ විවේකය කියන එක අවශ්‍ය වෙනවා. මොකද අපි උදේ ඉඳන් මේ අපි යම් පමණක මෙතන ඒකාග කරන්න වෙහෙසෙනවා. ඊට පස්සේ ශාරීරික වශයෙන් වමනා කරන මේ විවේකේ ලබලා දෙන්නත් ඕනේ. ඊට පස්සේ තමයි ඉතින් මේකේ මේ සම්බරතාවයක් හැදෙන්නේ නැත්නම් ඒ කියන්නේ අපි මේ උමනා නිින්ද ලබලා දුන්නේ නැත්නම් දන්නේම නැතුව ඉඳගෙන භාවනා කරද්දී නිින්ද යනවා. එතකොට ඉතින් අසාර්ථකයි. ඊට වඩා හොඳයි මේ කයට යම් විවේකයක් ලබලා දීලා ඊළඟට මේ භාවනාවට යන එක. එතකොට අර කායික වශයෙන් විවේකය ලැබුණ නිසා ඒ කායික සුවයත් එක්ක භාවනාව සාර්ථක වෙනවා. ඒ නිසා පොඩ්ඩක් මේ කරුණු ගැනත් පොඩ්ඩක් අවධානය යොමු කරන්නයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින්වහන්සේ මගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. මගේ නාසය වේගෙන් බමණය වෙමින් තුන්වරක් වගේ ඊට දැනෙන ස්වභාවයට නාසය මුල යමක් වැඩි විසිරෙමින් උඩට යාමට යයි. ඒ හැම වැඩිමකදීම මගේ සිතත් වේගෙන් වදින තැන් වලින් වෙනස් වෙමින් හිතද ගමන් කරයි. මේ නාම රූප වෙනස් වීම නේද? පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීමත් මෙයම නේද? ගරු ස්වාමින්වහන්ස මේ ආනාපාන සතියෙන් සතියත් සමගම වේදනාස්කන්ධයත් එයි. එයත් වේදනාව තියෙන තැන වාසුලියක් මෙන් කැරකෙයි. දෙපා වැඳ මේ ගැන මට පහදා දෙනසේක්වා. ම්ම් මෙහෙම කියන්න පුළුවන් මං හිතන්නේ අපි කියන්නේ ඔච්චරම ඈතටම යන්න දෙයක් නැහැ. දැනට සතිමත්ව මේ ගැන අවධානයෙන් ඉන්න. ඒ කියන්නේ උපාදානස්කන්ධ පහෙන් අපි මෙතෙන්දී අවධානය යොමු කරන්නේ කෙලින්ම රූප උපාදානස්කන්ධයට. ඒ කියන්නේ දැනීමකට තියෙන මේ ධාතු වල චලනයකට ධාතු වල වෙනස් වීමකට. ඒ නිසා ඒ ගැන දැනුවත් වෙන්නයි තියෙන්නේ. ඒ නිසා අපි ඒ ගැන බලන අතරේ වේදනාව ගැන සංඥාව ගැන සංස්කාර ගැන විඥාන ගැන අපි උවමනාවෙන් හිතන්න ගියොත් වැඩේ පැටලෙනවා. නිසා භවනාව සරල කරගන්න. ඒ කියන්නේ අනවශ්‍ය විදිහට හුඟා දේවල් දාලා මේක මේ මේ මිශ්‍ර කරගන්න ගත්තොත් මේ වැඩේ හරියන්නේ නැහැ. ඒ නිසා භවනාවේ කියන්නේ සාර්ථකත්වයේ තියෙන පුළුවන් තරම් සරලව හොඳට හිතේ එකඟතාවයේ තියාගෙන, හිතේ සැහැල්ලුව තියාගෙන, හිතේ සතුටකුත් තියාගෙන අන්න වැඩේ කරනවා නම් ඒ ඒ තුලින් හොඳට මේ ප්‍රමෝදයක් ඇති වෙලා මේ භාවනාව හොඳින් කරගෙන යන්න පුළුවන්. නමුත් අපි මේක කරන අතරේ අපි අර අහලා තියෙන දේවල් ඔක්කොම නිකන් හිතින් විමසන්න ගත්තොත් ගැඹුරකට මේ කියන්නේ අපේ උමනාවෙන් කරන්න ගත්තොත් ඒක අමාරුයි. ඒතකොට මේක කෙරෙන්නේ නැහැ. හැබැයි හොඳට මේක කෙරීගෙන යනකොට નિરાයාසයෙන් වම්මට හිමිනවනම් ඒක කිසිම වරදක් නැහැ. මේ අතර පොඩි වෙනසක් තියෙනවා. ඒක තේරුම් අරගෙන දැන් ආනාපාන සතිය වඩද්දී අපි විශේෂයෙන්ම හුස්ම රැල්ලට හිත තියෙනකොට නැත්නම් ඒ ගැන අවධානයෙන් ඉන්නකොට අපිට දැනෙන්නේ විශේෂයෙන්ම රූප උපදානස්කන්ධයේ පැත්තක්. ඒ නිසා ඒ ගැන දැනුවත් වෙන්නයි තියෙන්නේ. ප්‍රශ්නයකට ඉදිරිපත් කරනවා. මරණ මොහොතේ වැඩි යුත්තේ ආනාපාන සතියට වඩා වේදාන පස්සනාව කියා හිතෙනවා. ඒ හරිද ගියා පාසා දෙනසේක්වා. දැන්ම බය වෙන්න එපා. බලමු මොකක් වෙයිද දන්නේ නැහැ. <laughs> එහෙනම් දැන් මේ ටිකේ අපි ආනාපානසතිය වඩමු. පස්සේ හිමීට මේ වේදනාවට පස්සට හැරෙයිද දන්නේ නැහැ. ඉතින් හැදුනොත් ඉතින් ඒක ලායි බලමු. දැන් ඇත්තම කියනවා නම් ඒ කියන්නේ අපිට කිසිම පූර්ව නිගමන වලට ඒ කියන්නේ මේ මරණ මොහොත ගැන විතරක් නෙමෙයි. ඉදිරියට භාවනාව කොයි පැත්තට හොඳට මේක පෙරලිලා සකස් වෙලා අපිට අපේ අපිට ආවේනික භාවනාව මතුවෙනවාද කියන එක ගැන අපිට පූර්ව නිගමන වලට එළඹෙන්න බෑ. එනිසා වර්තමාන කාලයේ පවා මේ වඩන භාවනාව ගැන ඉබඳු පූර්ණ නිගමන වලට එන වෙන්න බැරි නම් ඉතින් මරණ මොහොතේදී මොනක් වෙයිද කියලා ඉතින් කියන්න අමාරුයි. ඒ නිසා අපි වර්තමානයේ ජීවත් වෙලා යන්නයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මේ වන විට මා සතිමත්ව පියවර තරඟතර විනාඩි 10ක් පමණ පියවර කීපයක්ම තබමි. එහි ඇතිවීම නැතිවීම දකිමි. ධාතු මනසිකාර සිදුවේ. මෙලෙස හුස්ම රැල්ලේ ධාතු මනසිකාරයෙන් අනිත්‍ය ස්වභාවයෙන් අත්දැකීමි. ඊළඟට පරයන්ක භාවනාවේදී අධික ලෙස පොඩකින් මේ කියන්නේ මට තේරෙන විදිහට දැන් සක්මනේදී ආනාපාන සතිය තමයි වැඩිලා තියෙන්නේ. එහෙම දෙයක් තමයි මට තේරෙන විදිහට නම් කියන්නේ. නේද? මම නම් ඇත්තටම කැමති මේ සක්මනේදී ආනාපාන සතිය වඩනවට වඩා සක්මනේදී මේ පාදවල චලනයට හිත යොදමින් එතන ස්පර්ශයට හිතීමෙන් එතන ධාතු ලක්ෂණ බලමින් ඒක යන්න ඇතිවීම නැතිවීම බලනවා නම් ඒකට වඩා හොඳයි කියලා තමයි මම නම් හිතන්නේ. මොකද ඇත්තටම ඒ කටයුත්ත ටිකක් අමාරුයි මේ සක්මනේදිත් ආනාපානයේ සතියේ ඇතිවීම නැතිවීම බලනවට වඩා. මොකද මෙතන තමයි හොඳ කියන්නේ අභ්‍යාසයක් සිද්ධ වෙන්නේ. මොකද එක අවස්ථාවකදී වම් පාදයට අවධානය යොමු කරන්න ඕන ඊළඟ අවස්ථාවේදී සම්පූර්ණයෙන්ම වෙනත් ස්ථානයක වෙනත් අරමුණක අවධානය යොමු කරන්න ඕන. ඒ නිසා මෙතන ටිකක් අමාරුයි. හැබැයි කාලයක් මේ හැකියාව අපේ හොඳට වර්ධනය කරගත්තා නම් ඊළඟට අපි කයට හිත යොදලා සමස්තයක් වශයෙන් කයේ ඇතිවෙන විවිධාකාර සංවේදනාවන් ගැන ධාතු ලක්ෂණ ගැන දැනුවත් වෙනකොට අපිට හොඳ හැකියාවක් හැදෙනවා අපිට ඕන තැනට හිත යොමු කරන්න. ඒ කියන්නේ ධාතු මනසිකාරයක් වගේ භාවනාවකදී වැදගත් වෙන්නේ මුළු ලොකු කාලයක් එක තැන හිත තියාගැනීමටත් වඩා මේ බිහුසුලුව විවිධ තැන්වල අපිට කිසි පාලනයකින් තොරව මතුවෙන මේ ධාතු ලක්ෂණ දිහා අපි ඉක්මනට ඉක්මනට එතනට එතනට අවධානය යොමු කරමින් දැක ගැනීමේ හැකියාවක් අපි තුළ වර්ධනය වෙනවා. ඒ නිසා සක්මන් භාවනාවේදී බලන්න පාදවල ස්පර්ශයේ හොඳට හිත පවත්වමින් මෙනෙහි කිරීමනකනුත් තොරව මෙතන සතිමත් වෙන්න පුළුවන් නම් ධාතු ලක්ෂණ ගැන දැනගන්න පුළුවන් නම් ඒ ධාතු ලක්ෂණ වලට මොකද වෙන්නේ කියලා බලන්න. අපි තුමු තද ගතියක් ඇති වෙනවා ඒක ඔන්න ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යනවා. රළු ගතියක් ඇති වෙනවා ඒක ඇති වෙලා නැති වෙලා නැත්නම් වෙනස් වෙලා නැති වෙලා යනවා. ඉතින් මේ විදිහට අර පාදයේ දැනෙන දේවල් එක්ක අවධානය යොමු කරන්න කියලා තමයි මම නම් හුඟක් කැමති. පරියන්ක භාවනාවේදී අධික ලෙස දෑත් හිස රත්ති දහඩිය දැමීමක් රාත්‍රියේදී සිදුවිය. ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයේ බව දැනුනි. එය පටිච්චසමුප්පාද ධර්මයේ ඔස්සේ මෙනෙහි විය. ස්වාමින් වහන්සේ මගේ භාවනාවේ මානසිකාරයේ නිවරදි මඟ ගෙන තිබේදයි පහදා දෙන්න. පොඩ්ඩක් බලන්න වීරයේ යම් පමණක වැඩිවීමක් මොන හරි තියෙන්න පුළුවන්. කියන්නේ සාමාන්‍යයෙන් මේ කියන්නේ ධාතු ලක්ෂණ මතුවීම ටිකක් හුඟක් බරපතලම විදිහට කියන්නත් බෑ. හැබැයි නොවෙන්නෙමත් නැහැ. නිතර මතුවෙනවද ওই தත්ත්වය කියලා බලන්න. එක දවසකින් ඔය පොඩ්ඩක් උන පමණින් ඉතින් ලොකු ප්‍රශ්නයක් ඇති කරගන්න නැතුව බලන්න නැවත නැවතත් ওই தත්ත්වය එනවා නම් පොඩ්ඩක් බලන්න සමහරලාට තමන් ඉන්න ඉරියව්වේ යම් අපහසුතාවයක් තියෙනවද නැත්නම් කොහේ හරි වාඩිනාට පස්සේ ඇඳුම් පැළඳුම් වල වෙන්න පුළුවන් නැත්නම් අපි අතපය තියන් ඉන්න විදිහේ වෙන්න පුළුවන් ඒවැ යම් යම් හිරවීම් තදවීම් මොනවා හරි තියෙනවද ඒ වගේ දේවල් පොඩ්ඩක් පරීක්ෂා කරලා බලලා භවනාවට වාඩි වෙන්න පොත් සාමාන්‍ය නම් අපිට මේ වාඩි වුණාම කායික සුවයක් තියෙන්න ඕනේ කායික සුවයක් දැනෙන්න ඕනේ ඒ සුවපත් භාවයකින් බොහොම සැපයක් දැනෙද්දි තමයි මේ භවනාවට පටන් ගන්න. ඒ කියන්නේ කායික සුවයක් කායික සැහැල්ලුවක් දැනීම භවනාවේ සාර්ථකත්වයට හුඟක් ප්‍රයෝජනවත්. නිසා පොඩ්ඩක් ඉරියව්ව සම්බන්ධයෙන් මේ පරීක්ෂාකාරී වෙන්නයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින්වහන්ස ඊයේ පරණක භාවනාවේදී ඈතින් මම මා දෙසම බලා සිටින සිටින විට මා කියා පුජ්‍යලයක් නොබෙනී හිස් බවටපත් තුන බව කමඨහන් වාර්තාවේදී ඉදිරිපත් කළෙමි. ඔබ වහන්සේගේ පිළිතුර ඌයේ ගුරු ඇසුර ඊට අවශ්‍ය වේලාවක් බවය. මේ මට පැහැදිලි නැත. විත්ති කූඩුවට නොකඳවා උත්තරය ලැබුණොත් සෑහේ නඩුව <laughs> කල් දාන්නයි වෙන්නේ. <laughs> මේ විත්තිකාරය නැහැනේ ඉතින්. ඒකයි. ඒ කියන්නේ මේ මට්ටම ඉතින් එක එක අවස්ථාන් වලදී එන්න පුළුවන්. ඒකයි මේ කතා කරන්නේ නැතුව හරි අමාරුයි තොරතුරක් දෙන්න. කියන්නේ සමාලාවට අපි ඔය සමත භාවනා ක්‍රම පවා තියෙනවා. කියන්නේ මේ ඉරියව්ව දිහා නිකන් ඉස්සරහින් ඉඳන් වගේ බලන් ඉන්න තත්ත්වයක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා කලින් භවනා කරපු තොරතුරු අඩුතරමින් මේකේ ඇතුළත් කරලා ආයි වார்த்தාව ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ කොච්චර කාලෙ මේ මේ මේ කරුණු ඇතුළත් කරන්න පුළුවන් නම් හොඳයි. කොච්චර කාලයක් භවනා කරනවද? මොකද්ද මූල කමඨහන වශයෙන් භාවිතා කළේ? ඊළඟට තමන් කොච්චර කාලයක් ඒ කමඨහන වැඩුවද? නිතපතා භවනා කරනවද? ඊළඟට තමන් මොන මොන අවස්ථාවන් පහු කළාද කියන එක පොඩ්ඩක් සෑහෙන්න විස්තර සහිතව වාර්තා ඉදිරිපත් කරන්න වෙනවා මේ විත්තිකෝඩියට නගින්න අමාරු <laughs> තෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මා කලක සිට සක්මන් භාවනාවේ යෙදෙන විට පායට දැනෙන සියලුම දැනීම් හටගෙන නැති වී යාමක් වැටහි. එනම් වැලි පොළවේ රළු බව, රුදු බව, වැලිවල එරෙන සුළු බව, උණුසුම් බව, සීත බව දැනනවා සමගම ඒ නැති වී යන බව දැනේ. මේ අවස්ථාවන් වල මට අනිත්‍ය සංඥා මෙනෙහි වේ. වරහන් ඇතුලේ පියවර තබන හැම විටම පියවර ඔසවන විට මේ අයුරින් දැනේ. පරයන්ක භාවනාවේ ආනාපාන සති දුල්ද මෙලෙසම දැනේ. මේ අවස්ථාවේ අනිත්‍ය සංඥා මෙනෙහි කිරීම සුදුසුද නැද්ද යන්න පැහැදිලි කර දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මම හිතන්නේ වරදක් නැහැ. මෙතෙන්දී ඒ කියන්නේ Tamanට අපි තුමු මේ පියවරක් පියවරක් පාසා මේකේ වෙනස් වෙන බව දැනී දැනී තියෙනවා නම් ඒකේ වරදක් නැහැ. කියන්නේ මෙතෙන්දී අර අපි මේ ටිකක් කියන්නේ වළක්වන්න උත්සාහවත් වෙන්නේ අපි උවමනාවෙන් මේක අනිත්‍ය කරන්න යන එක. මේක මේ තාම දැකලත් නැහැ. මේක වෙනස් වෙලත් නැහැ. හැබැයි අපි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා කියන්න යනවා. ඒක ඇත්තම තේරුමක් නැහැ. අවශ්‍ය වෙන්නේ මේ අස්පනා පිට මේ දේ වෙනස් වෙන බව Tamanට හොඳට වැටහෙනවා නම් ඒ වැටහීමත් එක්ක මේක අනිත්‍යයි නේද කියලා Tamanට තේරෙනවා නම් කිසිම වරදක් නැහැ. ඒකම තමයි වෙන්නත් තියෙන්නේ. ඒ නිසා Tamanට මේකේ කියන්නේ මේ අරමුණු වල වෙනස් වීමත් එක්ක මේකේ අනිත්‍ය ස්වභාවය වෙනස් වෙන ස්වභාවය වැටහෙනවනම් කිසිම වරදක් නැහැ දිගට කරගෙන යන්න. ඒක සක්මන් භාවනාදී වෙන්න පුළුවන් ආනාපාන සතියදී වෙන්න පුළුවන් පිම්බීම හැකිලිමේදී වෙන්න පුළුවන් නැත්නම් ධාතු මනසිකාරයේදී වෙන්න පුළුවන් ඕනම අවස්ථාවකදී වෙන්න පුළුවන් ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ දින ආනාපාන සති පරයන්කේ භාවනාව කළා එහි ආරම්භ කිරීමට පෙර සක්මන ඊතා සාර්ථකව එනම් මුළුමනින්ම වාගේ සතියෙන් පාද තැබීමත් පාද ස්පර්ශයත් යම් යම් ධාතු ලක්ෂණ වටහා ගැනීමත් විය. බාහිර ඇති ධාතු ලක්ෂණ මෙන්ම පාද තදවීම පාද තලයේ සිට දනහිස දක්වා වූ ඇටේ යම් තදවීම් සමුදායක්ද හඳුනා ගතිමි. ඒ පටවි ධාතු ලක්ෂණ ලෙස වටහා ගතිමි. මෙම සක්මන් කිරීම අවසාන භාගය නිදිමත ගතියෙන් පසු විය. සක්මන ආරම්භයේ සිටම මෙනෙහි කිරීමත් සිදු නොවිය. අවසානයේ පර්යංකයට ගොස් වාඩි වුණා. කිසිදු බාධාවක් නැතුව ආස්වාස ප්‍රස්වාසයේ මෙනෙහි කිරීමෙන් තොරව කිහිප වරක් යත් කිහිප විටක් යද්දී කිහිප වාරයක් යද්දී ආස්වාස ප්‍රස්වාසයේ ගෙවි ගියා. හිස්තැන්ටපත් වූවා. ඊතා පැහැදිලිය. සිතවිලි සුළු වශයෙන් ආවත් හඳුනා ගැනීමට නොහැකි විය. සිතවිල්ලක් ලෙස දැන ගැනීමත් සමගම හිස්තැන මතුවී ඒ තුල සිත පිහිටයි. ප්‍රසන්න සිතින් පැයකම ආරම්භ වන කාලයක් සිටීමට හැකිවිය. කුරුළු හඬ ඇසෙද්ම ඇතිවීම නැතිවීම ඇටහුණි. ස්වාමීන් වහන්සේ මේ දිගටම පවත්වා ගැනීම යහපත්ද නැද්ද ආදි වශයෙන් පැහැදිලි කර දෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටින්. මං හිතන්නේ ගැටලුවක් නැහැ. අපි ඊට කලිනුත් කතා කළා. දිගට කරගෙන යන්න මේ මෑනියොත් මීට කලින් කතා කරපු හින්දා මේ தත්ත්වය සෑහෙන කාලයක් දැන් අත්දගෙන හින්දා දැන් බලන්න මේ தත්ත්වයට નિરાයාසයෙන් වගේ එන්න පුළුවන් නම් වඩා හොඳයි. කියන්නේ අපි සාමාන්‍යයෙන් මූල කමටහනක් ඇසුරු කරලා ඒක හරහා අපි මෙතෙන්ටපත් වෙනවා. ටික ටික ඒ එච්චරම දුරක් යන්නේ නැතුව අපි දැන් මේ පැය කාලෙකින් පස්සේ නම් මේ තත්ත්වයට එන්නේ. බලන්න මේ විනාඩි 10කින් මෙතෙන්ට එන්න පුළුවන්ද කියලා. බලන්න විනාඩි 5කින් එන්න පුළුවන්ද. ඒ කියන්නේ දැන් මේ එන කියන්නේ අපි විවේක ස්වභාවය මේක මුලදී අපි ටිකක් උත්සාහයෙන් උවමනාවෙන් සමාධියක් කරහා ගිහිල්ලා ගන්නවා. හැබැයි කාලයක් වඩන්න වඩන්න එච්චරම ගැඹුරු සමාධියකට යන්නේ නැතුව මේක ගන්න උත්සාහත් වෙනවා. ඊළඟට අපි දුන් සක්මනේදිත් මේ தත්වයම මතු කරගන්න උත්සාහත් වෙනවා. මේක නිකන් අපේ gedara වගේ කරගන්නවා. හිතේ gedara බවට ඒ ස්වභාවයපත් කරගන්නවා. එහෙම එහෙම තමයි මේක දිනු කරන්න තියෙන්නේ. එහෙම තත්ත්වයක් දැන් තියෙනවද කොහොමද තොරතුරු? එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම කෙටි වේලාවකදී මේ කිසිම මේකක් නැතුව අරමුණ දකින්නට අක්කාලා දකින්නවත් එක්කම මේ නිදාසේ හිත තියෙනවා. එතකොට සිතුවිලි මොනවද දෙන්නේ? සිතුවිලි මොනවද කියලා අඳුනගන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. අඳුනගන්නේ නැහැ. ඒවා පැත්තකින් ඇවිල්ලා ඒගොල්ලොත් යනවා යනවා. ඒවා ඇවිල්ලා සිතුවිලිද කියලා දකින්නකොටම මගේ අරමුණ හිස්තැන මතුවෙනවා. හරි. එතකොට සක්මනේදී? සක්මනේදී ඒ කියන්නේ සක්මන මේ සම්පූර්ණයෙන්ම කරේ සතියෙන් හොඳ සතියෙන්. හරි. කළා ඊට පස්සේ තමයි මේ නිදිමත ගතියට ආවේ මට අර ඒ අතරේ ධාතු ලක්ෂණ වැටුණා හොඳට. හරි. ඒක මම පස්සේ හොඳට බැලුවා ඒ අතරෙදි. හරි. ඊට පස්සේ නිදිමත ගතිය ආවා. නිදිමත ගතිය. සක්මනේදිත් දැන් එච්චර බරට ධාතු ලක්ෂණ බලන්න යන්න එපා. ඔව්. ඒ කියන්නේ දැන් අපි අරමුණට ඔහෙ යන්න දෙනවා. නැත්නම් අරමුණ කියන්නේ බොඳ වෙලා යන්න දීලා තමයි දැන් අර විවේක සති විවේක සභාවට හිත දාන්න තියෙන්නේ. දැන් ආයෙත් අපි අරමුණට හිත දානවා කියන්නේ ඌමනාවෙන් හිත දානවා කියන එක වෙහසක්. නෑ ස්වාමීන් වහන්සේ වම දකුණ කියන එක මතක් උනේම නෑ. මුල ඉඳලම නිකම්ම විද්දේක තමයි කරේ. කරේ. එතකොට ඒ කියන්නේ අවධානය තිබුණේ කොහෙද? යටිපතුලට. අන්න ඒක තමයි. එතනටවත් ඕනේ නැහැ. ඒකයි මම කිව්වේ. ඒ කියන්නේ එතනටවත් දැන් දාන්න තු බලන්න හිතට ඔහේ යන්න දෙන්න බලන්න පොඩ්ඩක්. ඒ කියන්නේ එයාම දැන් තේරුම් අරගෙන යටිපතුලටවත් හිත යන්නේ නැතුව එයා ඉන්නවනම් නිදහසේ. මේ මේ අරමුණවත් දැන් එයාට උමනා නැහැ. ඒ කියන්නේ අනාරම්මන සතියක් හටගත්තාම නැත්නම් අරමුණකින් තොරවත් සතිය පවත්වන්න පුළුවන් වුණාම අපි උවමනාවෙන් මේ ආයි අරමුණකට දාන්න අවශ්‍ය නැහැ. එයාට පොඩ්ඩක් නිදහසේ විවේකයෙන් ඉන්න දෙන්නයි තියෙන්නේ. එහෙනම් සක්මනේදීත් ඔය தත්ත්වය ගන්න පුළුවන්ද කියලා බලන්න. අනිත් කටයුතු කරනකොටත් පුළුවන් තරම් විවේකයෙන්ම ඉන්න. ඒ කියන්නේ දැන් හිතේ මොකක්වත් සම්බන්ධයෙන් මේ විතර්ක බහුල කරන්න එපා. දැන් අපි හිතනවනේ එක එක දේවල්. අනිත් කටයුතු ගද්දී අනම්මනම් හිතනවනේ. ඒකත් පුළුවන් තරම් අඩු කරන්න. පුළුවන් තරම් මේ හිතට විවේක ස්වභාවය හඳුන්ලා දෙන්න. මේක තමයි ඇත්ත වශයෙන්ම පෙන්වන, ඒ කියන්නේ දුරජනන් වහන්සේ පෙන්වන හිතේ සාමාන්‍ය ස්වභාවය ඕක. නමුත් ඕක ඉතින් යටපත් වෙලා තියෙන, ඕක වැහිලා තියෙන මේ කෙලෙස් ගොඩක් හින්දා. ඒ කෙලෙස් ටික පොඩ්ඩක් දුර වෙලා පැත්තකට වෙලා නිකන් හිතන්න මේ බොහොම පිරිසුදු වතුරක් තියෙනවා. ඒ වතුර සම්පූර්ණයෙන් පාසු ගොඩකින් වැහිලා තියෙන්නේ. මේ පාසි ටික අයින් කරාම මේ පිරිසුදු වතුර ටික මතුවෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි ඔතන තියෙන්නේ. නමුත් අපේ කෙලස් ටික නිසා ආයෙත් අර පාසි ටික ඇවිල්ලා මේ පිරිසිදු වතුර වහගන්නවා වගේ දෙයක් සිද්ධ වෙනවා. නමුත් අපි ටික ටික මේ පාසි ටික එන්න නොදී පුළුවන් තරම් මේක අයින් කරලා මේ පිරිසුදු වතුරම පවත්වනවා වගේ දෙයක් තමයි දැන් අපි කරන්නේ. එතකොට ඒක අපිටම සක්මනේදිත් ඒ විදිහටම කරනවා, පරයන්කෙදිත් ඒ විදිහටම කරනවා, අනිත් කටයුතු කරද්දිත් පුළුවන් නම් ඒ தත්වෙන් පවත්වනවා. එහෙම කරන්න කරන්න තමයි හිත හඳුනගන්නේ මෙන්න මේ වගේ පිරිසුදු ස්වභාවයක් තියෙනවා. මේ බඳු විවේකයක් තියෙනවා. මේක තමයි මේ සිතටම ආවේනික විවේක ස්වභාවය. මේක තමයි ඉතින් තාම කෙලස් තියෙන නිසා මේක මේ පවත්තන්න අමාරුයි සමහරවිට නැත්තම් කෙලස් එනවා. එන එන වාරයක් පාසා පොඩ පොඩ يعني කෙලස් එන්නෙත් නිකන් දැන් බරපතල විදිහට නෙමෙයි. කෙලසක් ක්ලේශයක් ආව බව දැනගත්ත ගමමින්ම එයා දුර්වලලා යනවා. ඒක තමන්ට තේරෙන්නේ නැතිනේ නේද? ඔව්. ඉතින් මේ தත්ත්වය තව ප්‍රගුණ කරන්න. يعني ওই தත්ත්වය ප්‍රගුණ වෙන්න ප්‍රගුණ වෙන්න තමයි පොඩ් يعني කෙලස් වල කෙලස් වර්ධනය වෙන්න කලින්ම හඳුනා ගන්න පුළුවන්. දැන් අපිට සාමාන්‍යයෙන් කෙලෙස් හඳුනගන්නේ අපි ඒ තරම්ම සතිය දියුණු නැත්තම් අපි හඳුනගන්නේ ටිකක් බරපතල වුණාට පස්සේනේ. හැබැයි හොඳට සතිය දිනු වෙන්න දිනු වෙන්න කෙලස් හට ගන්නවත් එකම වගේ තේරෙනවා. ස්වාමිනාස දැන් සිතුවිලි වලින් යතන කෙලස් මතුවෙන්නේ. හරි. එතකොට සිතුවිලි ආවේ කොයි වෙලා එනවද දන්නේ නැහැ යනවද දන්නේ නැහැ සිතුවිල්ල කියලා හිතෙනවටම ගිහිල්ලා. ඔව් ගිහිල්ලා මේ අර විස්තන අරමුණට එනවා. ඔව් එච්චරයි. එච්චරයි. ඒ කියන්නේ අත් දෙක මෙහෙම තියෙන එක උඩ උඩට අත ගන්නවා වගේ තමයි ඒක දැනෙන්නේ. දැනෙන්නේ. හරි. ඒක වැරදක් නෑ. ඒ කියන්නේ පුළුවන් තරම් ওই தત્ත්වයේ පවත්තමින් ඒ කියන්නේ හිත හිත පුළුවන් තරම් ආතතියෙන් තොරව පවත්තන්න. තේරෙනවනේ? ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් මේ හිත බර වෙලා හිර වෙලා මේ තියෙන්නේ මේ කෙලෙස් වලිනුයි තියෙන নানা ප්‍රකාර අතීත අනාගත අරමුණු වලිනුයි. දැන් ඒවා ටිකක් ඈතට ඈතට ඈතට ගිහිල්ලා දැන් අර නිකන් අර වතුර ටික පැහැදිලි වෙලා දැන් අපි පාසෙ ටික අයින් කරාම මේ පිරිසුදු වතුර මතුවලා බොහොම යටට පේන තරමට තියෙනවානේ. අන්න ඒ වගේමයි අපේ හිතත් පිරිසුදු වෙවි පිරිසුදු වෙවි පැහැදිලි වෙවි පැහැදිලි වෙවි යනවා. ඉතින් ඒකට අපි පුළුවන් තරම් මේ උනන්දු කරන්නයි තියෙන්නේ. ඇත්තටම ස්වාමීන් අතීත අනාගත අරමුණු ඇත්තෙම නෑ වගේ නිකන් මොකක් හරි ඒ මොන අරමුණක්ද දන්නේ නැතුව පොඩ්ඩක් මොකක් හරි වුණා කියලා විතරක් දැනෙන්නේ. ඔව්. නෑ ඒක තමයි. ඒක මෙහි දැන් අර දිගට භවනා කරද්දී ඔය தත්ත්වය තියෙනවා. නමුත් අපි තුමු ගෙදර ගියාම ඒකනේ. ඒකයි දැන් අපි يعني ඒ වගේ හැටිය يعني මේ తত্ত্বය අපි දැන් හොඳට පිරිසුදු කරගන්නවා මෙහෙදී. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා කියලා හිතට හොඳට හඳුන්ලා දෙනවා. හැබැයි ඒක අපි බලන්න ඕනේ ඊළඟට එදිනදා කටයුතු කරද්දිත් කොහොමද මේ తত্ত্বය පවත්වන්නේ. කියන්නේ මෙච්චරම පිරිසුදුවම තියාගන්න බැරි වෙයි සමහර විට. නමුත් මේක හොඳට හිතට හඳුන්ලා දුන්නාම, හිතට මේක පුරුදු කරාම තමයි යා තේරුම් ගන්න මෙහෙමත් පිරිසුදුතාවක් තියෙනවා. මෙහෙමත් පිරිසුදු භාවයක් තියෙනවා. මේකට සාපේක්ෂව මොකද්ද මේ ප්‍රලුස් භාවය? දැන් ඒකනේ අර අපි ඊයේත් කතා කරේ මේ මොකද්ද මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒ කියන්නේ ඕලානිකං සංගතං පටිච්චසමුප්පන්නං. කියලා කියන්නේ මේ කියන්නේ දැන් මේ පිරිසුදු බවක් තියෙනවා. පිරිසුදු බවට සාපේක්ෂව අපි තුන් දැන් ඔන්න ද්වේෂසිතක් ඇතිලා තිනවා. මේ ද්වේෂසිත කියන එක හරිම රළුයි. මොකද මේ මෙතෙන්ට දැන් හිත හුරු වුණාම එයාට හරි අමාරුයි මේ ද්වේෂ ස්වභාවය දරන්න. ඒක දැඩිව තේරෙනවා දැන්. මේක මේ රළු බව තේරෙනවා හොඳට. තේරුණා නම් ඒක අයින් කරනවා. අපි හිතමු ඊළඟට මොකක් හරි වෙනත් කෙලෙස් ස්වභාවයක් ආවත් ඒකේ තියෙන මේ රළු ස්වභාවය යාට තේරෙන්න ගන්නවා. මොකද යා ඇසුරු කරනවා දැන් බොහොම පිරිසුදු ගතියක්. ඒ හින්දා මේ පිරිසුදු බව තේරෙන තේරෙන තමයි කෙලෙස් වල මුල් මුල් මට්ටමේදීම ආරම්භක මට්ටමේදීම තල්ලු කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒ කියන්නේ අපි මෙතෙන්දී ඇත්තටම මේ පරිසරයේදී අපිට හුඟා කෙලෙසෙන්නේ නැහැ. නමුත් අපි එදිනදා කටයුතු කරනකොට ගෙවල් දොරවල් වල ඉන්නකොට තමයි ඉතින් කෙලස් ටික එන්නේ. හැබැයි ඒ එනකොටත් අපි මේක يعني පුළුවන් තරම් එතන එතන මේකේ කිරීම හරහා තමයි ප්‍රායෝගික විපස්සනාව සිද්ධ වෙන්නේ. ස්වාමිනාස් මට ඔය කොයි වෙලාවකවත් මේ අනිත්‍යයි කියන එකක් මතක් වෙන්නේ ඒ භාවනාවේ. කමන්නේ. ඒක පෙන්නලා තියෙන්නේ. මෑනියෝ දන්නේ නැතුණාට හිත තේරුම් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි හිතනවා අපි අපි ඔක්කොම පොත් ටික පාඩම් කරලාගෙන ඉන්න ඕනේ කියලා. ඒකම නෙමෙයි මෙතන වැදගත්. ඒ කියන්නේ අරමුණු හොඳින් නිරීක්ෂණය කරන දැන් මට මතකයි මෑණියෝ ඉතින් දැන් සහන කාලයක් තිස්සේ සම්බන්ධ වෙනවානේ. ඉතින් අර ඒ දවස්වල එහෙම කිව්වේ වේදනාවන් බලනවායි අරකද මේකද කියලා සෑහෙන කාලයක් තිස්සේ. ඒ කාලෙදී හිත තේරුම් ගන්න කාලේ තමයි ඒ. කියන්නේ වේදනාව හොඳට බලබලා බලබලා ඉන්න ඉන්න වේදනාවේ ස්වභාවය හිත තේරුම් ගන්නවා. ඒක අපි දන්නෙත් නැහැ. එයා තේරුම් අරගෙන. එයා තේරුම් අරගත්තනම් තමයි එයා අතහරින්නේ. මේ අපිට අපි කිව්වට අතහරින්නේ නැහැ. එයා මේක හොඳට දැකලා දැකලා දැකලා මේකේ ත්‍රිලක්ෂණේ වැටහුණා නම් අපි කියන්න ඕනෙත් නැහැ එයා අතහැරලා. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ බුදුරජාන් වහන්සේ චේතනාකරණීය සූත්‍රයේදී කියනවා මේ ඇත්ත ඇතිසැටිය දැක්කනම් මහණෙනි ආයි චේතනාවක් පහළ කරගන්න ඕනේ නැහැ මේ නිබ්බිදාව පහළ වෙන්න ඕනේ කියලා. ඒක ධර්මතාවයක් කියලා කියනවා. ඒ නිසා නිබ්බිදාව පහළ වුණා නම් විරාගයක් පහළ වෙනවා කියන එකට චේතනාවක්වත් ඕනේ නැහැ කියනවා. ඒක ධර්මතාවයක් කියලා කියනවා. ඒ නිසා අපි මේ කියන්නේ හිත කියන්නේ ධර්මතාවයක්. හේතුඵල සම්බන්ධයක් තියෙන්නේ. අපි කරන්නේ ඉතින් එයාගේ හේතුඵල සම්බන්ධයට අනුකූලව එයාට වැඩෙන්න උවමනා කරන පරිසරය සකස් කර දීමක් කරන්න. ඒ ටික ලැබුණා නම් වැඩේ සිද්ධ වෙනවා ඔව් හොඳයි වහන්සේට තෙරුවන් හොඳයි තෙරුවන් සරණයි ගරු ස්වාමින්වහන්ස මම අවුරුදු 6ක පමණ සිට භාවනා කරන යෝගියෙක්මි ආනාපාන සතිය මුල්ව කර්මස්ථානය කරගතිමි එහිදී සිත කය දෙක සංසිදී අනිමිත් සමාධි ලක්ෂණ චිත්තානපස්සන වඩමි. සමත සමාධියකට ගියහොත් පැය භාගික පැයක පමණ ආලෝකේ ආලෝකේ හා පස්සද්ධියේ සිටී. මේ අතර වේදනාවන්හි වේදනානුපස්සනාවද වඩමි. මෙම වේදනානුපස්සනාවේදී වේදනාව උපේක්ෂාවෙන් බැලිය හැකිය. එම වේදනාව හටගන්නා ආකාරයත් වෙනස් වීමත් නැතිවීමත් දැක්කෙමි. නැවත වේදනාව හටගන්නේ වෙනත් ස්ථානයක වෙනත් ආකාරයෙනි. මෙසේ බලා සිටින විට ත්‍රිලක්ෂණය මතුවී දැකිය හැකි විය. එහෙත් මෙම වේදනාවේ ස්පර්ශය මට පැහැදිලිව නොපෙනේ. මේ සඳහා උපදෙස් පතමි. තවද මෙම භාවනාව ඉදිරියට කරගෙන යාම පිළිබඳවද උපදෙස් පතමි. තව කොටසක් තියෙනවා සක්මන් භාවනාව ගැන. මම හිතන්නේ මේකේ අර අපි ඊයේ පොඩ්ඩක් කියපු හින්දා මේ ස්පර්ශය නිසා වේදනාව හට ගන්නවා කියන එක ඒක පොඩ්ඩක් බලන්න උත්සාහත් වීමක් තියෙන්නේ. මම හිතනවා ඒ කියන්නේ හුඟක් වෙලාවට අර ස්පර්ශයක් තේරුම් ගන්න නම් වේදනාවක් අපි තුමු දැන් හුඟක් වෙලාවට වේදනාව පටන් ගන්නකොටනේ අපි අවධානය යොමු කරන්නේ. එතකොට අර ස්පර්ශය සිද්ධ වෙලා ඉවරයි. හැබැයි අපි ඒ ආසන්නයේම රැඳිලා ඉන්නකොට තවත් වේදනාවක් පහළ වෙනවා නම් අන්න අපිට පොඩ්ඩක් බලන්න පුළුවන් ඒ වේදනාව මොකද පහළුනේ කියලා. නැත්තම් අපි හිතමු අපි සමස්තයක් වශයෙන් කය දිහා අවධානය යොමු කරන් ඉන්නවා. ඉන්නකොට අපි හිතමු ඔන්න දණහිසේ වේදනාවක් පහළ වෙනවා. වේදනාවක් පහළ වෙනවා කියන්නේම ඇත්තටම දැන් ස්පර්ශයක් හටගෙන ඔන්න දැන් එතකොට තමයි වේදනාවක් හටගන්නේ. එතකොට අපිට ස්පර්ශය අල්ලගන්න අමාරුයි. අපි හිතමු දැන් ඔන්න අපි දණහිස ආශ්‍රිතව බලබලා ඉන්නවා. ඒ බලබලා ඉඳද්දි හොඳට අපි හිතමු හොඳට මේ එතන තියෙන යම් යම් වේදනා ස්වභාවයන් තේරුම් ගනිමින් හොඳට බලාගෙන ඉන්නකොට තමයි පොඩ්ඩක් ඔය අලුතෙන් හටගන්නා වේදනාවක්. ඒ ආසන්නයේම හටගන්නා වේදනාවක් කොහොමද මේ ස්පර්ශය නිසා හටගන්නේ කියලා තමාට වැටහෙන්න පුළුවන්. ඒ නිසා ඒක පාටම ඉතින් අහුවෙන එකක් නැහැ. පොඩ්ඩක් කාලයක් යනකොට තමයි මටත් හිතෙන්නේ මේ කියන්නේ ස්පර්ශයෙන් නිසා වේදනාව හටගන්නවා කියන එක මුගක් වෙලාවට මේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අර වේදනාවේ හට ගැනීමට නැත්නම් ආරම්භක අවස්ථාවට හිත යොදාගෙන මේ බැලීමෙන් තමයි අපිට පස්සපච්චා වේදනාව කියන එක ස්පර්ශයෙන් නිසා වේදනාව පහළ වෙනවා කියන එක අල්ලගන්න පුළුවන් වෙන්නේ. සක්මන් භාවනාවේදී මම ධාතු ලක්ෂණ දකිමින්ම වේදනාව දෙස බලමි. සිරුර පැද්දී පොළවට පය තබන විට එම පාදයේ වේදනාව අත්විඳෙමි. නැවත ඔසවන විට සැහැල්ලු වී වේදනාව අඩුවන ආකාරය දුටුවෙමි. මෙහිදී මට අවබෝධ වූයේ අල්ලා ගැනීම හා අතහැරීම දෙකෙහි ඇති වෙනසත් වෙනසක් මෙනි. ආස්වාද ප්‍රස්වාදයේදීද මෙම සැහැල්ලුව හා වේදනාව අත්විඳෙමි. එනම් ආස්වාසේදී හා එම විවේකයේදී බර තද හා වේදනා ගතියක් ප්‍රස්වාසය හා ඊට පුංචි ඊට පසු පුංචි විවේකයේ සැහැල්ලු බවත් වශයෙන්ි ඔබ වහන්සේගෙන් භාවනාව ඉදිරියට උපදෙස් පතමි ත්වන් සරණ. ඔව් ආනාපාන සතියේදී එහෙමත් අර ඔය පස්සපච්චා වේදනා කියන වගේ දෙයක් ඉතින් ඕනනම් බලන්න පුළුවන්. ඒ කියන්නේ දැන් හුස්ම රැල්ල කියන එක නැත්නම් වායෝ ධාතුව මේ නාසිකාග්‍රේ ස්පර්ශ වෙනවත් එක තමයි දැනීමක් හටගන්නේ. එතෙන්දී අන්න දැනීමක් හටගන්නවා ස්පර්ශය නිසා කියලා වගේ දෙයක් අල්ලගන්න පුළුවන් වෙයි. සමහර විට තව මොකද්ද කියන්නේ? ආනාපාන සතිය හැර තව මොකද්ද කියන්නේ? තිබුණේ සක්මන් භාවනාවේදී මෙම ධාතු ලක්ෂණ දකිමින් වේදනාව දැසු බලමි. සක්මන් භාවනාවේදීත් ඒ වගේමයි. සක්මන් භාවනාවේදී නම් ඇත්තටම ඕක අල්ලන්න ලේසි. මොකද කියන්නේ පාදයක් පොළේ ස්පර්ශ වෙනවා කියන එක අපිට පැහැදිලි. ස්පර්ශ වෙනවත් එක්ක තමයි අපිට දැනෙන්න ගන්න. එතකොට එතකොට ස්පර්ශයක් තියෙනවා දැනීමක් තියෙනවා. ස්පර්ශයෙන් නිසා දැනීම හට ගන්නවා කියන එක ඇත්තටම පැහැදිලි කරගන්න පුළුවන්. මේක ඒ කියන්නේ හුඟක් මේ මේ මේ මේ අල්ලගන්න අමාරුම දෙයක් නෙමෙයි. අපිට හැබැයි අහුවෙන්නේ සමහරලාවට يعني රළු මට්ටමකින් හොඳට හිත ඒකාග කරගෙන අපිටම සියුම් කරගෙන බැලීමේදී තමයි ගාන්ට ඒ સિદ્ધාන්තයටම හිත ගිහිල්ලා වැටෙන්නේ. නිසා එතනයි මේ අවධානය යොමු කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම අවුරුදු කීපයක සිට භාවනා කරන යෝගිනියක් මී. සක්මන් භාවනාව. මුලින්ම සක්මන් මළුවේ කෙළවර හිටගෙන එම ඉරියව්වට අවධානය යොමු කරමි. ඊට පසු පාදවල චලනය දෙස බලාගෙන සැහැල්ලුවෙන් සක්මන් කරමි. ටික වේලාවක් යන විට හිස් අවකාශයක් තුල පාද ගමන් කරනවාක් මෙන් දැනුනි. එම හිස් බව දිගටම පැවතුනි. පාද දෙක මාරුවෙන් මාරුට ඉදිරියට යන බවත්, කය රූකඩයක් මෙන් හිස් අවකාශයක් තුල ඉදිරියට ඇදී යන බවත් දැනුනි. මෙසේ ගමන් කරන අතර සිතවිල්ද අතරින් පතර එයි. ඒවා එන බව දැනේ. ඒවායේ ලක්ෂණ සමහර විට හඳුනාගත හැකි වේ. නමුත් වෙනදා මෙන් සිතවිලි ප්‍රපංච වීම අඩුය. හොඳයි කරලා තියෙන හොඳයි Tamanටම තේරෙනවා නම් ඉස්සලා තරම් හිත කතන්දර ගොතගතා යන්නේ නැහැ කියලා ගියත් ඉක්මනට එනවා කියලා වැඩි වෙලාවක් ඉන්නේ නැහැ කියලා ඒ කියන්නේ මම දැන් හිත ටික ටික තේරුම් ගන්න තියෙනවා ටික ටික මේ උදාසීන අරමුණක නැත්නම් උපේක්ෂා සහගත අරමුණක තියෙන අර පීඩාවෙන් තොර ගතිය පෙළෙන පෙළීමෙන් අඩු ගතිය හිත තේරුම් ගන්න තියෙනවා මෙතන මෙතන තියෙන විවේක ස්වභාවයට දැන් හිත ටිකක් හුරු වෙලා තියෙනවා ඒකයි හිත පිට යනවා අඩු ඒ නිසා සාර්ථකත්වයක් තියෙනවා දිගට කරන්නයි තියෙන්නේ. පරයන්ක භාවනාව සක්මෙන් පසු පරයන්කට වාඩි වී ඉරියව්වට ගිය අතර මම දැන් මෙතනයයි මට මෙනෙහි කරමි. මගේ මූල කර්මස්ථානය පිම්බීම හැකිලිම වුවත් බොහෝ පරයන්කවලදී පිම්බීම හැකිලිමත් දැනෙන්නේම නැත. ඊට පසු ක්‍රමයෙන් කය නොදෙනී යාමත් හිස් පරිසරයකට යාමත් යන බවක් දැනේ. නමුත් එය නින්දක් වැනි හිස් බවක් නොවේ. සතිය හොඳින් පවතී. එම හිස් බව තව තවත් සියුම් තත්ත්වයට පත්වන බවත් සමහර විට අලුත් ලෝකයකට ගියා යන්නක් මෙන් වේ. මෙම තත්වයේ සිටින විට අවට ශබ්ද කයට සිසිල් බව දැනීම වේදනා වැනි ඒවා දැනේ. නමුත් ඒවාට සිත ඇදී නොයයි. දැනී නොදැනී යයි. වේදනාවන්ද මගේ වේදනාවක් කියවත් නොදැනේ. සිතවිලි එන්නේ අඩුවෙන්. නමුත් සමහර විට සිතවිලි ගලා යන අවස්ථාවද ඇත. නමුත් ඒවා වැඩිදුර ප්‍රපංච වීම අඩුය. මෙම தත්ත්වයන්ගේ වැරදි ඇතොත් ඒ පහදාත් භාවනාව තවදුරටත් ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි. හොඳයි. සිතුවිලි එනවා නම් අපි තුමු සිතුවිලි එන වාරයක් පාසා ඒකේ මේ ඒ දිහා බලන්න. ඒ කියන්නේ අපි තුමු සිතුවිලි වලින් තොර ස්වභාවයක් වගේ එකක් තියෙනවා. හැබැයි ඔන්න සිතුවිල්ලක් එනවා. ඒ දිහා දැනුවත් වෙන්න. සිතුවිල්ලක් ආවා ඊට පස්සේ පොඩි වෙලාවක් අපි කියන්නේ අපි ඒකට උනන්දුවක් ඇති කරගත්තොත් නැත්නම් අපි ඒකට අනුග්‍රහ කළොත් සිතුවිලි ගාන වැඩි වෙනවා. අපි තුමු ඔන්න සිතුවිල්ලක් ආවා ඔන්න එකයි. ඊට පස්සේ අපි උනන්දුවක් ඇති කරගත්තොත් නැත්නම් අපි ඒකට වටිනකමක් දුන්නොත් ඔන්න 2 3 4 5 10 15 වෙන්නත් පුළුවන්. ඊට පස්සේ අපි තුමු අපි උනන්දුව දැන් නැති කරගත්තා. නැත්නම් අපි ඒකට අනුග්‍රහ නොකර හිටියා නම් අන්න ටික ටික ටික ටික අඩු වෙලා යනවා. ඒ අපිම තමයි ඇත්තට මේ සිතුවිලි පෝෂණය කරන්නේ. ඒ ඒ ඒ ස්වභාවය තමන් හොඳින් තේරුම් ගන්නයි තියෙන්නේ. ඒ එන්න සිතුවිල්ලක් පාසා ටික ටික මේවා තේරුම් ගන්න තේරුම් ගන්න. එතකොට අපි තේරුම් ගන්නේ අනවශ්‍ය විදිහට දැන් හිතුවිලි වලට උදව් කරන්න යන්නේ නැහැ. මේවා ආවා හැබැයි තේරුම් ගත්තා. එහෙම යන්න දුන්නා. එතකොට එනවා යනවා. ඒ එනවා යනවා කියන ස්වභාවය ආවොත් නැති වෙනවා කියන ස්වභාවය හොඳට හිතට පෙන්눔 කරලා දෙන්න. ඒ කියන්නේ සිතුවිල්ලක එන ගතිය තේරුම් ගන්නවා. ඊට පස්සේ යන ගතිය තේරුම් ගන්නවා. පාද වය නැත්නම් සමුදේ වය. කියන පැත්ත මේ සිතුවිලි වුණුත් දැන් හොඳට පෙන්눔 කරලා දෙන්න. ඒ හරහා තවත් ප්‍රඥාව දියුණු කරගන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ වැඩුවේ ආනාපාන සතියයි. සිතවිලි සිතෙන් සැඟවී ගියාසේය. සංඥාවක් නොමැති තැනින් සිත නැවතුනි. ධාතු හතර සිහියට නැගුනි. පටවි ගැතියට සිත බැසගත් බැසගති. කයේ ඇති අඩි පහක් පමණ උස කය මිටි වෙමින් කුඩා වෙමින් හැකිලි හැකිලි බෝලයක්ෂේ පැතිරි ගිය පැතිරි ආසනය මත දිස්වේ. තද ගතිය දැනේ. සිරුරක්ෂේ නොපෙනේ. තව තවත් නැවත නැවත පස්කඳ දිහා බලා සිටියත් පිරෙන්ට කෙනෙක් නැත. ඒත් ඈතින් ඇසක් ඇත. මලානික ගතියෙන් යුතු ඇසින් කබ කඳුළු පෙරේ. <laughs> අපසන්න ගතියෙන් යුක්තයි. රූපයත් රූපයක් පෙනෙතත් බොඳව ගියාසේය. කණයයි සිතේ හැකි යමක් සංඥාවක් ඇතත් බොල්ලු හඬක් ඇසෙන්නේ. නාස් සැටේට සම ඇලී ඇත. නාසයේ අග කෙලවර නැත. නාස් කුහරය ඇත. මුඛ සුදුරේ ඇති දිව පළලින් යුතුව කොට වී පෙනේ. දිව නලියන බව පෙනේ. රසන රස කොහෙන් දැනෙන්නද? වැහැරී ගිය වීලි සිරුරටම හැම ඇලී ඇත. එයද හරිම දුබලයි. බිම මත හරහා වැටි ඇත. බලන බලන අත මොකද්ද? ඒ දුබලයි හරි එයද හරිම දුබලයි. බිම මත හරහා වැටි ඇතක කියලා බලන බලන අත දිස්සන්නේ මේ කෑලි ටිකයි. බියකුත් අප්‍රසන්නතාවකුත් දැනේ. ගොහර, කටුක, බියකරු සසරේ මෙවන් කෑලී ඇති සිරුරු කොතෙක් හමුණාදැයි ඈතින් සිට අසනවාසියය. ඇයි මේ තරම් බියකරු දුක් විඳින්නේ? ඉපදුන නිසා නේද කියායි. දැන් දැස් පියාගත් විටත්, හැර බැලුව විටත් දැනෙන්නේ මේ පස් දෙනාගේ කෑලි ටික වටේම තිබෙනවාසිය. ඉපදුන නිසා ජරා ව්‍යාධි ධර්මතාවයට මුහුණ දී ඇත. ඉපදීමට mm. පැහැදිලි උපදානයේදී ඊට තණ්හාව ඉදිරියෙන් ඇති බව දිස්වේ. මින් දිස් වූයේ අනියත දුක්ඛ අනාත්මතාවයක් ය හැඟේ. මේ හේතුන් අනුව හේතුවත් ඵලයක් දිස්වන දැනේ. කරුණු පහදා දෙන්න. මම හිතනවා ඒ කියන්නේ තේරලා තියෙන ටික හොඳයි. නමුත් මේ ටික බලන්න මේ පොතත් එක්ක ගැළපීමක් කරහා දාවේ. එහෙනම් හොඳට මේ බලාගෙන ඉඳද්දී පොඩි සිතුවිල්ලක් වශයෙන් ආවා. ඊට පස්සේ හැබැයි ඒක ඔස්සේ යන්නේ නැතුව හිටියා. දැන් හුඟක් වෙලාවට වෙන්නේ අපි භාවනාව වඩවමින් යනවා. අපිට මේ වගේ වැටහීමක් එනවා. ඒ ආපු වැටහීමත් එක්ක අපි දන්නේ නැතුව සම්බන්ධලා අපි හිත හිතා යනවා ඊළඟට. ඊට ඔන්න ආපු බණ ටිකුත් මතක් වෙනවා, බලපු පොතකුත් මතක් වෙනවා. ඔන්න ඔක්කොම ටික දියලි දියලිලා දැන් මේ ඔන්න සිතුවිලි ආයි ප්‍රපංච වලට යනවා. ඉතින් ඒක ඒකේ තරම් සුදුසු ක්‍රමයක් නෙමෙයි. එතෙන්දි වෙන්න තියෙන්නේ අපි නිස්කලංකව ඉන්නවා භවනාවේ යනවා අපට එක පාට ශනික අවබෝධයක් එනවා. ඊට පස්සේ අපි ඒක අතහැරලා දානවා. ආයෙත් අපි කරගෙන ගිය වැඩේ කරන්න ඕනේ. එතකොට තමයි අර මේ තවත් ප්‍රඥාව අවදි වෙන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඒ නිසා මම නම් හිතනවා මට තේරෙන විදිහට නම් මේ වාර්තාවේ හැටියට ටිකක් අපි වමනාවෙන් අතින් දාපු ටිකකුත් තියෙනවා. ඒ නිසා ඒ ටික අතහැරලා මේ හොඳට නිහඬ මනසකින් බලන්න මේ දේ හොඳට හිතට වැටහෙන්න දෙන්න. ඒ නිසා මේකේ කියන්නේ අනිත්‍ය ස්වභාවය වැටහීම හොඳයි. අපි බලෙන් අනිත් එක කරන්න නැතුව ඉන්නයි තියෙන්නේ. පින්වත් ස්වාමින් වහන්සේ බාහිර ආයතන 6 හා උපාර අභ්‍යන්තර ආයතන 6 දැනගන්න ආකාරය ඇසට රූපේ නාසයට ගඳ සුවඳ දිවට රස මේවා හඳුනා ගන්න වහාමද විදර්ශනානුවරින් බලන්නේ නැතිනම් එය තමා තුළට ගැනීමෙන් පසුවද විදර්ශනානුවරින් බලන්නේ අප කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙනවෙන් ඉල්ලා සිටිමි. ඔව් ඇත්තටම ආයතන වශයෙන් බලද්දිත් අපි මේ විශේෂයෙන්ම يعني වර්තමාන වශයෙන්ම දකින්න පුළුවන් නම් හොඳයි. අපි තුමු දැන් අපි වාඩිලා ඉන්නවා. වාඩිලා ඉඳද්දී අපි තුමු ආනාපාන සතියක් වගේ දෙයකදී අපිට ඔය ආයතන ටිකේ ක්‍රියාකාරීත්වය දැක ගන්න පුළුවන්. අපි තුමු දැන් හුස්ම රැල්ලක් කියන්නේ එතන වායෝ ධාතුවක් තියෙනවා. හොන්න බාහිර වායෝ ධාතුව. නැත්තම් වායෝ පොට්ටබ්බ ධාතුව බාහිරයි. ඊළඟට ඒකේ දැනි මේ ඒක ස්පර්ශයත් එක්ක ඔන්න අපිට දැනීමක් හට ගන්නවා. එන්න කාය විඥානයක් හට ගන්නවා. ඔන්න නැත්තම් කායායතනයක් හට ගන්නවා. මේක අපි මේක වායෝ ධාතුව නම් ඕක මේක ඇවිල්ලා ස්පර්ශ වෙනවා ස්පර්ශයමත් එක්ක මෙන්න කාය ආයතනයක් හට ගන්නවා දැනීමක් හට ගන්නවා ඊට පස්සේ ඒකත් එක්ක ඕනනම් කැමැත්ත සමහරකට කැමැත්තක් අකමැත්තක් පහළ වෙන්නත් පුළුවන් කියන්නේ එතන එතනම තමයි එතකොට මේ වායෝ ධාතුවේ ස්පර්ශයත් කාය ආයතනේ හට ගැනීමත් ඔන්න එතන අපි තේරුම් ගන්නවා අපි හිතමු තව සද්දයක් එනවා සද්දයක් ආවහම දැන් එතකොට මේ ශබ්දය කියන ආයතනේ තියෙනවා ඊට ඒක මේ සෝතායතනයක් තියෙනවා ඒක ඔන්න සද්දේ ඇහෙනවා කියන්නේ සෝතායතනෙත් පහළ වුණා කියන එක ඒතර ඇත්ත වශයෙන්ම මේ අරමුණු ඉදිරිපත් වෙන මොහොතේදී තමයි මේ ආයතනවල ක්‍රියාකාරීත්වය ආයතනය ඇතුළේ නැතිලා යන ස්වභාවය තේරුම් ගන්න තියෙන්නේ. ඒ නිසා ඇතුළට يعني ඇතුළට ඒම කියන එකෙන් මම මෙතෙන්දී සමහරට මේ අදහස් කරන්න ඇත්තත් ඕක වෙන්නේ නැති. ඒ කියන්නේ අපිට අරමුණක් ඉදිරිපත් නොවි මේක ක්‍රියාකාරීත්වයක් නැහැ. ඒ කියන්නේ අපේ අපිටම සද්දයක් නැති වෙලාවක කනේ ක්‍රියාකාරීත්වයක් නැහැ. නමුත් සද්දයක් ක්‍රියාත්මක වෙනකොට තමයි නැත්නම් සද්දයක් ඇහෙනකොට තමයි කනේ ඇත්ත වශයෙන් මේ ඇසීමේ ඇසීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒ වගේමයි මේ දැකීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ඇහැ පියාගෙන ඉන්නකොට නෙමෙයි. දැකීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ඇහැ ඇහැට අරමුණක් සම්මුඛ සම්මුඛ වුණාම. ඒ නිසා එතන එතන ඇති වෙන නැති වෙන හැටි තමයි බලන්න තියෙන්නේ. වර්තමාන වශයෙන්. ඔව්. සියලු සත්වය දුක නිමෙත්තා කියලා කරුණු තුනක් ඉදිරිපත් කරනවා. එක ආනාපාන සතිය විපස්සනාවට හරවා කරන භාවනාව පැහැදිලි කර දෙන්න. ඔව් ඒකට ඉතින් මම ආරාධනා කරනවා ආනාපාන සති සූත්‍රය පොඩ්ඩක් අහන්න මේ ආනාපාන සති සූත්‍රයෙන් නිසරණවනේ දේශනා මාලාවක් පැවැත්වුවා ඔය එක් දින භාවනා වැඩසටහනේ. ඉතින් ඒකෙදී ඔය විස්තර ටික ඇත්තටම සම්බ වෙනවා. මේ බුදුරජාණන් වහන්සේ ආනාපාන සති සූත්‍රය හරහා සතිපට්ඨානය සතර සතිපට්ඨානෙම දිනු කරගන්නා හැටිත් ඊළඟට බොජ්ජංග දිනු කරගන්නා හැටිත් ඊළඟට විඥා විමුක්ති කියලා මේ ප්‍රඥාව දිනු කරගන්නා හැටිත් දේශනා කළා තියෙනවා. ඉතින් ඒක මුල් කරගෙන අපි මේ වැඩසටහන් කීපයක්ම කරා. ඒ කියන්නේ දින භාවනා වැඩසටහන් මාලාවක ඕක විස්තර කරා. සම මම ආරාධනා කරනවා ඒක මේ සවන් දෙන්න කියලා. එතනින් හොඳ වැටහීමක් ගන්න පුළුවන්. දෙවනි කරුණ සමාධි මාත්‍රයක්වත් නැති පෝට්ල හිමියන්ගේ ශිෂ්‍යයන් රහත් වූ බව සඳහන්. එසේ විය හැකිද කෙටියෙන් පාදා දෙන්නසේක්වා. පෝට්ල හිමියන්ගේ ශිෂ්‍යයන් රහත් වුණා කියන එකක් ඔතන පෝටිලසිමයන් සම්බන්ධයෙන් කතා ප්‍රවෘත්ති දෙන්නේ ඇත්තටම මේ පෝටිල ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ගියාම බුදුහාමුදුරුවෝ තමයි මේ පෝටිල ස්වාමීන් වහන්සේ උනන්දු කරවන්නේ තුච්ච පෝටිල කියලා එයාටම අවබෝධ වෙන්න දෙනවා. තමන් මේ ලොකු දැනුමක් තිබුණට හිතේ හිත තාම නිදහස් වෙලා නැහැ නැත්තම් එයාගේ හිතේ ප්‍රඥාවක් දිනුලා නැහැ කියන එක බුදුහාමුදුරුවෝ පෙන්ලා දෙන්නේ. ඒ කියන්නේ පෝටිල හිමියන් කියන්නේ උගන්වමින් හිටිය අපිටම ලොකු මහතෙරුන් වහන්සේ කෙනෙක්. නමුත් ලොකු දැනුමක් තිබුණට බුදුරජාණන් වහන්සේ දකිනවා මේ තැනත්තා තාමත් මේ මේ දැනුමෙන් සම්පූර්ණ වුණාට නැත්නම් දැනුමකින් ලොකු ලොකුට තිබුණට එයාගේ හිතේ කෙලෙස් වල ස්වභාවය අඩුවීමක්වත් එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂයක් වශයෙන් මේ කියන දේවල් අවබෝධ වෙලා නැහැ කියලා බුදුරජාණන් වහන්සේ තමයි පොටිල හිමියන්ව භවනා කිරීම සඳහා යොමු කරන්නේ. ඊට පස්සේ ඔන්න පොටිල ස්වාමීන් වහන්සේ මේ ප්‍රත්‍යන්ත දේශයක තියෙන මේ ටිකක් ඈත තියෙන ආරණ්‍ය සේනාසනයක් වගේ එකකට යනවා. එතන ගිහිල්ලත් මුලින්ම ඉන්න ස්වාමින්වහන්සේ ප්‍රධාන ස්වාමින්වහන්සේ හම්බෙන්න ගියාම ඒ ස්වාමින්වහන්සේ තේරුම් ගන්නවා මේ ස්වාමින්වහන්සේ බොහොම දැනුම් සම්භාරයකින් යුක්තයි. නිසා ලොකු මාන්නෙකුත් තේනවා. ඒ හින්දා ලේසි නෑ দমনය කරන්න කියලා යවනවා ඊළඟ ස්වාමින්වහන්සේ කාවට. ඊට පස්සේ ඒ ස්වාමින්වහන්සේ තේරුම් ගන්නවා මේ ඇයි මේ ලොකු ස්වාමින්වහන්සේ මංගාවට එව්වේ කියලා තේරුම් අරගෙන යන්න කියන ඊළඟ ස්වාමින්වහන්සේ කාවට. කමටහන් දෙන්නේ නැහැ. ඊට පස්සේ ඊළඟ ස්වාමින්වහන්සේ කාවට යනවා. ඉතින් ඔහොම ඔහොම යවලා යවලා යවලා අන්තිමට හම්බෙන්නේ හත් අවුරුදු සාමණේර කෙනෙක්. හැබැයි උන්වහන්සේත් රහත් වෙලා ඉන්නේ. ඒ නිසා මෙතන කියන්නේ අපි තේරුම් ගන්න තියෙන්නේ අර දැනුම එකක් ප්‍රඥාවෙන් මේ දන්නා දේ ස්පර්ශ කිරීම තව එකක්. ඊට පස්සේ තමයි මේ මේ සාමණේර ස්වාමීන් වහන්සේත් ඉතින් කාරණේ තේරුම් අරගෙන මේ ස්වාමීන් වහන්සේ ඇත්ත වශයෙන්ම දැන් මේ වෙනකොට দমনය වෙලාද හිතේ නිහතමානී බවක් ඇති වෙලාද කියලා පරීක්ෂා කරන්න ඉස්සරහා තියෙන වැවකට බහින්න කියනවා. ඉතින් මේ පොටිට ස්වාමීන් වහන්සේ දැන් ඒ වෙනකොට සෑහෙන්න තේරුම් අරගෙන කාරණාව ඊට පස්සේ ඒ පොට්ටල ස්වාමීන් වහන්සේ ඉස්සරහා තියෙන මේ වැවට බහිනවා. ආයි මුකුත් අහන්නේ නැහැ. මේ මැද්දහනේ මේ වැවට බහින්න කිව්වේ. මුකුත් ප්‍රශ්න කරන්නේ නැතුව ඔන්න බොහොම කීකරු වෙලා වැවට බහිනවා. මගක් බහිනකොට ඊට පස්සේ ආයි කතා කරලා තමයි කමටහන් දෙන්නේ. ඒ නිසා මෙතනත් අපි තේරුම් ගන්න තියෙන්නේ අපේ දැනුම කියන එක එක පැත්තක්. නමුත් භවනාව කියන එක තව පැත්තක්. ඒ නිසා එතන ඒ කාරණාව තමයි මේ කතා ප්‍රවෘත්තියෙන් දැනගන්න තියෙන්නේ. දුගිනි ඉදිරිපතේ මුට්ටතිස්ස සිහි මුලාවුන්ට ආනාපාන කිය බුදුන් වහන්සේ වදාළේ නැතිලු. පොතකුන් සිහිමුලා වූ එක්ද වේද හඳුනාගන්නේ කෙසේද? තතිස්සරන්ට <laughs> මුට්ටස් සති කියන අවස්ථාවයි කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන ආනාපාන සති සූත්‍රයේදී මේ චිත්තානුපස්සනා කොටසට එනකොට නාහම්බික්කවේ මුට්ටස් සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති භාවනං වදාමි කියලා මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මුට්ටස් සතිය කියලා කියන්නේ නිකන් එහෙ මෙහෙ වෙන සතිය. තාම හොඳට තහවුරු නොවෙච්ච සතිය. වර්ධනය නොවෙච්ච සතිය කියන අදහසයි මුට්ටස් සතිය කියලා කියන්නේ. ඒබඳු සතිමත් ඒබඳු සතියක් නම් කෙනෙකුට තියෙන්නේ එයාට සුදුසු නැහැ කියන චිත්තානුපස්සනාව. දැන් චිත්තානුපස්සනාව කරන්න ගියාම හුඟක් වෙලාවට වෙන්නේ අපේ හිතේ මතුවෙන ක්ලේශයක් දිහා බලන්න යනවා හිතින්ම. දන්නේම නැතුව මේ ක්ලේශය වර්ධනය වෙන්න ගන්නවා අපේ සතිය දුර්වල නිසා. අනිත් එක සතිය එහෙ මෙහෙ වෙනවා. තාම ඒ කියන්නේ හොඳට තහවුරු වෙලා නැහැ. එක අවස්ථාවක ඒ කියන්නේ හුඟක් වෙලාවට ඇතැම් වෙලාවට සතිය තියෙනවා ඇතැම් වෙලාවට සතිය නැහැ. දුර්වලයි. ඉතින් ඒ බඳු ඒ බඳු මට්ටමකදී චිත්තානුපසනාව බුදුරජාණන් වහන්සේ කියන අනුමත කරන්නේ නැහැ කියලා. හැබැයි හොඳට සතිය දිනු වෙන මට්ටමේදී තමයි එහිඳ චිත්තානුපසනාව කිරීම සඳහා උනන්දු කරන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ කරුණු කීපයක් හතරක ගැටලු ඉදිරිපත් කරනවා. පළවෙනි එක ධානයක් ගැන කුමක්දයි වටහා දෙන්න. ඔව් ඉතින් සමත සමාධි පැත්තේදී ධාන ගැන කතා කරනවා. ඒ කියන්නේ අරමුණක් හොඳට වර්තමාන වශයෙන් ඉදිරිපත් වෙන අරමුණක් නැවත නැවත හොඳින් මෙනෙහි කරමින් ඉඳලා ඊළඟට ඒකෙම හිත එකඟ වෙලා ඊළඟට S2 පියාගත්තාමත් ඔන්න ඒ අරමුණම පේනවා. ඊට පස්සේ ඒ අරමුණෙන්ම හදාගත්ත නිමිත්තක නැත්නම් ඒ අරමුණෙන්ම හදාගත්ත සංඥාවක ඒ සංඥාව තියෙනවා කියන සංඥාවෙන් නැත්නම් ඒක නිත්‍ය සංඥාවෙන් අරගෙන ඒ අරමුණ තුලම හිත එල්බීමක් වගේ දෙයක්. ඒ අරමුණු තුලටම කිඳා බැසීමක් වගේ දෙයක් හරහා තමයි ඉතින් ආර්පණා සමාධි කියන එකක් මතු කරගන්න තියෙන්නේ. ඉතින් ඒවැ එක එක මට්ටම් පෙන්නනවා. ඒවැ ඉතින් 1 2 3 4 කියලා රූපාවචර දහන අරූපාවචර දහන ඉතින් ඔහොම මතු කරනවා. ඉතින් අර විශේෂයෙන්ම ධානවලදී තියෙන්නේ අරමුණක් තුරට නිකන් හොඳට ඒකාත්මීය වෙච්ච ස්වභාවයක්. ඒ අරමුණත් එක්කම ඉන්න ගතියක්. ආයි හෙලවෙන්නේ නැහැ වෙන ලෝකෙ මොකක්වත් නැහැ මේ අරමුණ විතරයි. හිත සම්පූර්ණයෙන්ම ඒකත් එක්ක ලොක් වෙලා වගේ දෙයක් තමයි එතන තියෙන්නේ. දෙවෙනි කරන ස්වාමීන් වහන්සේ භාවනා යෝගී උට භාවනාව කරගෙන යන කාලය තුලදී ධානා හට ගැනීම සිදු වෙන විට එම ධානයේක කාලයේ චිත්තක්ෂණයක්ද අප අසා තිබෙනවා එසේ බව. නමුත් යෝගියාගේ දවස පුරාවටම ඒ ධානයෙන් ලද සුවය පවතිනවා පවතිනවා බවයි පවසන්නේ. වටහා දෙන්න. නෑ ඇත්තටම ඉතින් කෙනෙකුට මුලදී ඒ බඳු චිත්තක්ෂණයක් දෙකක් වෙන්න පුළුවන්. නමුත් කාලයක් ඉතින් ඒක සමත භාවනාව ප්‍රගුණ කරනවා නම් ඒක දිගට පවත්වන්න පුළුවන් කියලා කියනවා. කියන්නේ ඔය මේ ඕනනම් කියවලා බලන්න මේ මාතර ශ්‍රී ඥානාරාම සාරණංශයේ සමතහා විදර්ශනා භාවනා ක්‍රමය කියන පොත එහෙම උන්වහන්සේත් ඒ කියන්නේ ක්‍රමානුකූලව වඩන හැටි කියනවා. එනොන විනාඩි 10ක් නැත්නම් විනාඩි 5ක් විතර මේ තත්ත්වේ පාත්වනවා විනාඩි 10ක් විතර මේ තත්ත්වේ පාත්වනවා. මේ විදිහට ඉතින් ඒකත් ප්‍රගුණ කරන්නයි තියෙන්නේ. ඉතින් මේකක්වත් නිකන් ඉබේ සිද්ධ වෙන දේවල් නෙමෙයි. ඒ ධානයකට හිතපත් වෙනවා. හැබැයි මුලදී ටික කාලයයි. ඊට පස්සේ ඔන්න උන්වහන්සේ කියනවා ඔන්න ඊළඟ විනාඩි 2යි. ඔන්න විනාඩි 3යි, 4යි, 5යි. ඔය විදිහට ටික ටික ටික ටික ටික තමයි මේක ප්‍රගුණ වෙන්නේ. ඒ නිසා කියන්නේ විනාඩියක නම් මේ ධහනේ හිටියේ ඒක මුළු දවසම තියේ කියලා හිතන්න අමාරුයි. නමුත් අපි තුමු පැය භාගයක්, පැයක් විතර හොඳට ඒ සමාධිය තුලම හිත ඉන්නවා නම් ඒක සම්පූර්ණයෙන්ම කෙලස් යටපත් කරන තත්වයට පවා ප්‍රමාණවත්. ඒ කියන්නේ ඒකයි සමාධිවලදී අපි ටිකක් පරිසම් වෙන්න තියෙන්නේ. ඒ කියන්නේ සමත සමාධියක් වුණත් ප්‍රබල සමත සමාධියකින් අර වගේ අපි තුන් පැය භාගයක් පැයක් විතර දවසට වැඩුවොත් ඒ සමාධිය තුල හොඳට හිටියොත් කෙලස් ඔක්කොම යටපත් කරනවා. කෙලස් සම්පූර්ණයෙන්ම නිකන් මේ මැඩ පවත්වලා තියෙනවා. එතකොට මේ අපි අපිට නිකන් හිතෙන්නේ කෙලස් නැහැ වගේ. නමුත් මේ සමාධිය වඩන්නේ නැති වුනහම ආයෙත් මේ කෙලස් ටික මතුවෙනවා. කරුණු දෙකම එකට බැඳිලා තියෙන සමයක වාර ඉදිරිපත් කරන ස්වාමීන් වහන්සේ බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා සතර සතිපට්ඨානයේ ලෝකයේ තිබෙන තාක්කල් එය ප්‍රගුණ කරන්නන් ඉන්නාත්තක් ඉන්න තාක්කල් ලෝකේ රහතුන් බිහිවන බව ඊළඟට අද සමාජයේ පැතිරෙනවා දැන් නිවන් දකින්න බෑ මේ සෝවාන් කාලය මේ සකෘදාගාමි කාලය එසින් ඒ සත්‍ය නම් ইহත බුදුන් වහන්සේගේ දේශනාවට කුමක් වේද ස්වාමින් වහන්සේ බුදුන් වහන්සේ දේශනා කළේ උත්සාහය වීරය තිබේ නම් යම් කෙනෙක් සිටිනවා නම් සතර සතිපට්ඨාන දහම ලෝකේ පවතිනවා නම් කෙලෙස් නැති කරගත හැකි බව නේද? මේ ගැන කරුණු පහදා දෙන්න තෙරුවන් සරණයි. ඔව් ඒක තමයි ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ සතිපට්ඨාන සූත්‍රයේ පටන් ගන්නකොටම කියන්නේත් ඒකයි. කියන්නේ සතිපට්ඨාන ධර්මයන් දිනු කරනවා නම් මේ එකෙන් ප්‍රතිඵල ගන්න පුළුවන් කියලා. ඒ නිසා කාල පරිච්ඡේදයක් ගැන විශේෂ සඳහනක් නැහැ. සතිපට්ඨානය හොඳින් ප්‍රගුණ කරනවා නම් ඒක බුදුරජාණන් වහන්සේ පොරොන්දු වෙනවා මේකෙන් ප්‍රතිඵල ගන්න පුළුවන් කියලා. එපමණයි සම්මත ලිඛිත ප්‍රශ්න. හොඳයි ඉතින් අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න එපමණයි. කාට හරි වාචික ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. දැන් නිකන් හිටලා ඇති වුණාද? සවිනාංශ ඊයේ සහ අද දවසේ අත්දැකීම් මණ්ඩලයක් ඉදිරිපත් කරන්න මොන හරි නිවැරදි කිරීමක් තියෙනවා නම් දැනගන්න. ඔව්. ස්වාමිනාංශ සක්මන් භාවනාව කරනකොට ඉස්සෙල්ලා මම කීප වාරයක් නිකන් මේ පාදයට අවධානය යොමු කළා. එදිනවා අරමුණේ ගෙවීම බලනත් එක්කම එකම හිත හිස් බවටපත් වෙනවා. හිස් බවටපත් වෙලා ටිකක් සැහැල්ලු වුණාට පස්සේ සැහැල්ලු භාවයත් එක්ක ඉන්නකොට සම්හන්ස හිත මේ අතීතයට අනාගතයට පැනලා නියම් රසවත් සිදුවීම් අල්ලන්න ගන්නවා. ඒ වගේ මේ සිදුවීම් වෙනවා. ඊට පස්සේ මම මේක නවත්තලා ආයෙ හිත ගන්න උත්සාහ කරාට ඒක කරන්න අමාරුයි. එතන නිකන් ස්ට්‍රෙස් එකක් වගේ එනවා. නෑ. එතෙන්දී ඇත්තටම දැන් දැන් ඔය මට්ටම් වලදී අපි කියන්නේ හිත ටිකක් හොඳට මේ විවේක ස්වභාවය ස්වභාවය හඳුනාගත්තාම හිත කෙලෙස් වලට යෑමෙන් තමයි අපි භාවනාව ඉස්සරහට යන්න තියෙන්නේ. ඒ නිසා ඔව්. දැන් ස්වප්නස මේ දැන් එහෙම වුණාට පස්සේ ස්වප්නස මම ඒක අතාරිනවා. හිතට ඕන තරම් දුර යන්න දුන්නම අතීතෙට ගියා, අනාගතෙට ගියා, එක එක කතන්දර ගොඩ නැගුවා. ඒ ඔක්කොම වෙන්න දිර මම බලාගෙන හිටියා. මෙහෙම ඉන්නකොට ස්වාමීන් වහන්සේ මෙතන සෑහෙන අසහනයක් බිල්ඩ් වෙනවා. ඒකත් එක්ක අසහනයත් එක්ක ඊට පස්සේ හිතට ඉන්න දුන්නා. ඒ තරම් දැන් මේක හදාගත්තා නම් මේක විඳවපන් කියලා ඒ වගේ හිතට ඉන්න දුන්නා. සෙහෙම ඉන්නකොට සමහරවිට මේක එක දරා ගන්න බැරි තරම් විශාල පීඩනයක් එක නිකන් ඔළුව පුපුරලා යනවා වගේ එහෙම ගතියක් ආවා. ඊට පස්සේ හිතම තේරුම් ගත්ත මෙතන ඉන්න බෑ කියලා. ඒකත් එක්කම අර වරදක් කරලා දඬුවම් විඳලා අර කීකරු වෙච්ච ළමෙක් වගේ හිත ආපහු ආවා. ඇවිල්ලා. ඉතින් ආයෙ අර හිස් බව තුල හිත රැඳෙන්න ගත්තා. මෙහෙම ටික වෙලාවක් එහෙම සක්මන් කරනකොට හිත කීකරු වෙලා හිටියා. එහෙම යනකොට නිකන් ලාවට වගේ සමාධියක් වගේ ගතියකුත් ආව. මේකම මම නතර වෙලා පරිසරය දිහා බලාගෙන පරිසරයේ තිබ්බ නිහඬ භාවයත් එක්ක අර හිස් බව මුසු කරා වගේ වුණා. ඒකත් එක්ක සම්නසක් ගොඩාක් අර තදට හිත නිහඬ භාවයේ පතුලට යනවා වගේ එහෙම තුලටම වගේ ගිහිල්ලා අර එහෙම නතර වෙලා හිත නතර වෙලා ඉන්නවා වගේ එහෙම ගතියක් ඇති වුණා සම්මාස මෙතන සමාධිමත් බවකුත් තිබුණා. එහෙම සාමාන්‍ය සක්මනේ විනාඩි 15ක් විතර වගේ ඉන්න පුළුවන් සාමාන්‍ය පැය භාගයක් විතර වගේ සාමාන්‍යයෙන් සිතුවිලිත් එක්ක ඒ ප්‍රශ්නත් එක්ක හිටියා. ඊට පස්සේ විනාඩි 15ක් විතර තමයි මේ වගේ තත්ත්වයක් එක්ක හිටියේ. එහෙම විනාඩි 15න් පස්සේ ටිකෙන් ටික හිත එතනින් ටිකක් අර පතුලට කිඳා බැස ගතිය අඩු වෙලා නිකන් අර උපේක්ෂාවක් වගේ එහෙම ගතියක් ආව මේකත් එක්කම ස්වාමිනාස මම සාමාන්‍යයෙන් පරයන්කට වාඩි වෙනවා ඒ පරයන්ක භාවනාවේදී හුඟක් වෙලාවට වාඩි වෙලා කයට හිත දැම්මට පස්සේ ස්වාමිනාස හුඟක් අර හුඟක් මුළු ඇඟම වගේ අත් දෙකේ කකුල් දෙකේ වගේ බ්ලඩ් සර්කියුලේෂන් එක වගේ අර සීම දැනෙනවා දැන් ඇඟට දාන්නත් එපා ඒ කියන්නේ දැන් ආයේ කියන්නේ අපි වාඩි වෙලා නිකන් ඇඟ අරමුණු කරනවා කියන එක දැන් අවශ්‍ය නැහැ හිතට පොඩ්ඩක් ඊට වඩා හොඳයි ඇඟ අරමුණු කරන්නේත් නැහැ වෙන කොහක්වත් අරමුණු කරන්නේත් නැහැ නිකන් විවේකීව ඔහේ ඉන්න දෙන ගතියක් තමයි යන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි ඇඟ ආරමුණු කරලා ඇඟ තුල දැන් මේ හිත හිර කරනවා කියන එක කරදරයි. ඒ හරහා ආයි ආතති ගතියක් ගොඩනගෙනවා. ඒ දැන් මේ යන ආතති ගතිය කියන්නේ නිකන් ඔලුව කැක්කුම එන ආතති ගතියක් නෙමෙයි. නිකන් ඊටාම සියුම් මට්ටමක් මේ කතා කරන්නේ. එදා කියන්නේ අපි විවේක ස්වභාවයේ තේරුම් ගන්න තේරුම් ගන්න ඒකේ හිත පුහුණු කරන්න පුහුණු කරන්න අපිට දැනෙන ආතතිය සුළු මට්ටම් වලදී පවා ආතතියක්ම කියන එක තේරෙනවා. ඒකයි අර මේ ස්වභාවයේ හිත හුරු කිරීමේ වැදගත්කමයි වටින්නේ. يعني අපි හිතන්න දැන් අපි තුමු මෙහෙම දැන් අපි තුමු වස්ත්‍රයක් තියෙනවා රෙද්දක් තියෙනවා හොඳටම අපිරිසුදුයි. ඉතින් ඒ අපිරිසුදු වස්ත්‍රයට හුඟාක්ම අපිරිසුදු දෙයක් දැම්මොත් තමයි ඒක කැපිලා පේන්නේ. නමුත් මේ වස්ත්‍රය පිරිසුදු වෙන්න පිරිසුදු වෙන්න මොකද වෙන්නේ ඊට වඩා අඩු තීව්‍රතාවකින් යුත් අපි තුමු තීන්ත බිඳුවක් දැම්මත් දැන් මේක පේනවා. ඒ වගේ තමයි අපි තුන් සම්පූර්ණයෙන්ම සුදු වස්ත්‍රයක් තියෙනවා නම් ඒකට පුංචි තින්ත බින්දුවක් දැම්මත් තේරෙනවා. අන්න ඒ වගේ අපේ හිත මේ පිරිසුදු භාවයක් ඇසුරු කරන්න ඇසුරු කරන්න එයාට මේ පුංචි ක්ලේශයක් පවා තේරෙන ගන්නවා. ඉතින් ඒ ඒ මේ මුලින් හැබැයි මේ ඇසුරු කරන්න තියෙන මේ පිරිසුදු භාවය මේ අපි දුමුනික අර ඇල්ලතුර ටික වගේ ස්වභාවය හරි මේකාකාරයි. ඉතින් ඒනිකා එපා කරන සුළුයි, කම්මැලි කරන සුළුයි. ඉතින් මේ මොකද්ද මේ භාවනාව? මීට වඩා හොඳයිනේ මේ උදේ වැය බැලුවා නම් මීට වඩා හොඳයිනේ. දැන් සක්මනක් කරා නම් මීට වඩා හොඳයිනේ. කියලා ඉතින් අපි අර හිත කියනවානේ ලොකු පඬිතකම් කියනවානේ. ඉතින් අපි ඒව කරන්න යනවා. නමුත් මේ මෙතන තියෙන අර නික්ලේශී ස්වභාවය, මෙතන තියෙන ආරමුණකින් තොර ස්වභාවය, මෙතන තියෙන පැහැදිලි ස්වභාවය අපි අගය කරන්නේ නැහැ. ඒ නිසා හුඟක් වෙලාවට මේ හිත ඒ අනාරම්මන ස්වභාවයටපත් වුනහම කියන අපේ තියෙන කෙලෙස් වලින් කිසිම වටනකමක් දෙන්නේ නැහැ. අපිත් මේ කියන්නේ බලෙන්ම තමයි මේක හිත හුරු කරන්න ඕනේ. හුරු කරන්න හුරු කරන්න හුරු කරන්න හිතම තේරුම් ගන්නවා මෙතන විවේක ස්වභාවයක් තියෙනවා. මෙතන නිකන් සහනයක් තියෙනවා. මෙතන තියෙනවා එක්තරාන්දක නිවීමක්. මෙතන තියෙනවා ආතතියෙන් තොර ස්වභාවයක්. විශේෂයෙන්ම ආතතියෙන් තොර ස්වභාවයක්. දැන් ඒ ස්වභාවයට සාපේක්ෂව තමයි අන්න එයා ඊළඟට තේරුම් ගන්නවා. දැන් අපි තුම හිත වෙන අරමුණට ගිහාම තේරුම් ගන්නවා මේ මේ අරමුණත් එක්ක ඉන්නවා කියන මහවදයක්. මේක හිර වෙලා ඉන්නේ. එතකොට මේ එයාට අර කලින් තිබිච්ච නිදහස නැහැ. එයාගේ කලින් තිබුණේ බොහොම නිදහස් ගතියක්, සාධින ගතියක්. දැන් මේ එළියට ගියාම මේ මේ අරමුණ නිකන් යටත් වෙන්න සිද්ධ වෙනවා. අර එයාම මේ කතාව තේරුම් ගන්න. ඉතින් ඒක තේරුම් ගන්නකම් මේ පොඩ්ඩක් මෙතන පුරුදු කරන්නත් ඕනේ. ඊළඟට ඇත්තටම අනිත් පැත්තෙන් කෙලස් ගැන වටහා ගන්න නම් අපි හිතමු දැන් මේ ස්වභාවයේ ඉඳද්දි මේ ස්වභාවයේ කලින් අපි ඉන්නේත් සමාධි සහිතව. සමාධියකින් හිර කළා තමයි අන්තම් මනුස්සයා තියන් ඉන්නේ. හැබැයි කාලයක් යනකොට බලන්න ඕනේ බැරිද මේක නිකන් ඊට මෙච්චර තද කරන්නේ නැතුව මෙච්චර හිර කළා තියන් නැතුව මම නිකන් පැත්තකින් විතරක් තියාගෙන බලන් ඉන්න. බොහොම අඩු අඩු අඩු වීරයකින් අඩු සමාධියකින් කියන එක තේරෙන්නේ අඩු වීරයකින් අඩු සමාධියකින් මේ නිදහස් ස්වභාවය පවත්වන්න පුළුවන්. විවේක ස්වභාවය පවත්වන්න පුළුවන්. ඊට පස්සේ යන්න ටික ටික ටික දැන් ඒ ඒ දේ කරගන්න බෑ කෙලස් නිසා. කියන්නේ අපේ හිත කියන්නේ එක තැන තියන් ඉන්න බැරි කෙලස් නිසා. ඉතින් එයා දුවන්න ගන්නවා. ඉතින් ආයෙ අරමුණ වලට දුවනවා. දුවන දුවන වාරයක් දැන් දැන් මෙතෙන්දී අපි අපි තේරුම් ගන්න තියෙන කියන්නේ දිගින් දිගට සමාධි කර කර මෙතන පැවැත්වීම ප්‍රයෝජනයක්. දිගින් දිගට වීරයෙන් පැවැත්වීමත් නෙමෙයි මෙතන ප්‍රයෝජනේ. මේ ප්‍රභාවය පාවිච්චි කරලා කෙලස් ටික කපා ගන්න එකයි ප්‍රයෝජනේ. දැන් කෙලස් ටික කැපුණා නම්, කෙලස් ටික දුර්වල වුණා නම්, අඩු වීරයකින්, අඩු සමාධියකින් මේ බොහොම විවේකීව ඉන්න පුළුවන්. එතනයි સિદ્ધාන්තය තියෙන්නේ. ඒ නිසා අපේ පොඩ්ඩක් අර හිර කරන ගතිය අඩු කළා පොඩ්ඩක් යට යන්න දෙන්න. ඊට පස්සේ ඔන්න යනවා. මොන හරි දේවල් යනවා. දැන් අර කරා වගේ. ගිහිල්ලා ඉතින් යාට පොඩ්ඩක් මේ ඒකෙම දැවෙන්න ඉඩ දෙනවා. දැන් එච්චරම දැවෙන්න දෙන්න ඕනේ නැහැ. තේරුම් ගත්තා නම් ඉතින් ආපහු කියන්නේ උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ අර සංකත වශයෙන් දකින්න පුළුවන්, ඕලාරික වශයෙන් දකින්න පුළුවන්. මොකද මෙතන මේ හිටපු தත්ත්වය හරි සියුම්නේ. ඒකට සාපේක්ෂව මේ දැවෙනවා කියන එක රළුයි. ඕලාරිකයි. ඒ වගේම මේ දැවෙනවා කියන එක ඔන්න සංකතයි. මේ හේතුන් නිසා සකස් වෙලා තියෙන්නේ. ඉතින් ඒ ස්වභාවයන් තේරුම් ගත්තා නම් හිත විසින්ම ආයේ මේ පිරිසුදු භාවයට එනවා. ඉතින් එහෙම එහෙම යන්න දිදී තමයි දැන් හිත පිරිසුදු කරගන්න තියෙන්නේ. කාලාන්තරයක් තිස්සේ ඉතින් ඕක කරන්න කරන්න කරන්න කෙලස් කෙලස් ටික දුර්වල වේ දුර්වල වේ දුර්වල වේ යද්දී අන්න මේ අඩු වීණයකින් අඩු සමාධියකින් මෙන්න මේ පිරිසුදු ස්වභාවය පවත්වන්න පුළුවන් වෙනවා. ඉතින් එහෙම යමින් යමින් යමින් තමයි කෙලස් ටික අපා ගන්න තියෙන්නේ. මොකද කෙලස් ටික මතුනොත් පමණයි කෙලස් ටික දුරු කරගන්නත් පුළුවන්. ස්වාමිනාස එතන මම බලෙන් හිත දර කයට දාන්නේ අර වාඩි වුණ ගමන් අර කය දැනෙන්න ගන්නකොට හිත ඉබේම අල්ලනවා ඒක. එතන සමනස ගොඩක් වෙලා හිතේ ඉන්නේ නැහැ අර ඒකත් එක්කම තදට දැනෙනවා ඇතවීම නැතිවීම එක දිගට දැනෙන්න ගන්නවා ඒකත් එක්ක හිත ඉතින් මිදිලා මේ ඒකම නෑ ඒ කියන්නේ ඇතවීම නැතිවීම ස්වභාවය දැනෙනවා නම් එයා ඒක ඒකේ යම් අවස්ථාවකට පැමිණුනහම අතරින් එයාටම අතරින් දෙනවා ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ගියෙත් එහෙමනේ ආනාපාන සතිය බල බල හිටියා ඒක ඇතවීම නැතිවීම ස්වභාවය දැක්කම අතහැරලා දැම්මා නැත්නම් වේදනාවක් බල බල හිටියා ඒක ඇතවීම නැතිවීම ස්වභාවය දැක්කම අතහැරලා දැම්මා නැත්තම් ධාතු ස්වභාවයක් බල බලා හිටියා ඒක ඇති වෙන තියෙන ස්වභාවය දැක්කම අත්තර දම මේ ඕන ක්‍රමයක් ප්‍රශ්නයක් නැහැ. මෙතන දැඩි වේගයකින් ඇතුවීම් නැතිවීම දැනන සම්නස ඒකත් එක්ක විනාඩියක්වත් ඉන්නේ නැහැ හිත ඊට පස්සේ අල්ලන්න දෙයක් නැහැ කියලා තේරුම් අරගෙන අතහැරෙනවා. හරි. ඒකත් එක්කම හිත විවේක වෙනවා. විවේක වෙලා ඒකත් විවේක භාවයේ තව තව වැඩි වීමත් එක්කම ස්වාමීන් වහන්සේ දැන් අඳුරුලා අඳුරු පැහැ පරිසරයකට වගේ හිත වැටෙනවා. ඒකත් එක්කම නිකන් අඳුරු පැහැ ටනල් එකක එන්ට්‍රන්ස් එකේ වගේ හිත ඉන්නවා හරිය නිකන් ඇතුලේ කළුවර වගේ පේනවා වටේ පරිසරය තියෙනවා මේක එතන තමයි හිත තියෙන්නේ නිකන් එතන චලනය වීම වගේ වෙනවා ලොකුවට හිතේ වල්ලන්න යන්නේ නැහැ මෙතන බලාගෙන වගේ ඉන්නවා එතන සාමාන්‍ය සමාධිමත් ස්වභාවයකුත් තියෙනවා එතන. ඒක තමයි. ඒ කියන්නේ අපි ටිකක් ඒ කියන්නේ මේ සමාධියට යන්න ඉඩ දෙන්න ඕනේ. ඒ කියන්නේ මේක නිකන් බක් ගාලා යන්නේ නැහැ. එතන එතන හුරු කරන්න හුරු කරද්දි හුරු කරද්දි ටික ටික ටික ටික ටික ටික හිත ක්‍රමානුකූලව සමාධි වෙනවා. ඒ කියන්නේ කාලයත් එක්ක වෙන්න දෙයක්. එහෙනම් අපි තියෙන්නේ මේ ඒකේ පොඩ පොඩ පොඩ කාලය පරාසය වැඩි කරන්න තියෙනවා. නේ 5 10 20 30 40 පොඩ ටික ටික ටික ඉන්නකොට තමයි හිත එතන සමාධි වෙන්නේ. අරමුණකින් තොරව සමාධි වෙනවා. ඒකයි කියන්නේ අනිමිත්ත, අසුඤ්ඤත, අපනිහිත පැති වැතිවල තියෙන්නේ. අරමුණකින් තොර සමාධි වීමක් ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඉතින් ඒවා තමයි තව තව වර්ධනය කර කර වර්ධනය කර කර යන්න තියෙන්නේ. ඒ නිරායාසයෙන් ඒ බඳු ස්වභාවයක්. නිරායාසයෙන් කොහොමද මේ தත්වයක් නිකන් පවත්වන්නේ? ඒ ඒ පැත්තේ යාමක් තමයි චේතෝ විමුක්ති මට්ටමක් කියන්නේ. දැන් ඇලිලා තියෙනවා යන්තම්. හොඳයි. මම සමන්ස දේරවංශ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට ඇත්තටම දා කතාවන මට භාවනාව එපා වෙලා තිබුණේ ඇත්තටම. <laughs> මේ හිස්තැනි කිසි දෙයක් මට කරන්න තිබුණේ නැති නිසා මම නැවත නැවත ගියා. අපෝ ආස්වාස් ප්‍රාසස්ට නැවත නැවත හිස්තැනි කරන්න දෙයක් නැතිකම නිසා ගියා. මට දැන් ස්වාමීන් වහන්සේ දා කිව්වට මට තේරුණේ ඇත්තටම ඒක කරන්න ගියොත් මම හැමදාම එක තැනම තමයි ඉන්න වෙන්නේ මට කියලා. මම ඊට පස්සේ හිස්තෙනේ ඉන්නකොට ඒතර ආස්වාද ප්‍රසවාස වලට මට වෙන් කරන්න බැරි තරමට එක ඒකාකාරවල තියෙන එතකොට සියුම් වෙලා ආස්වාද ප්‍රසවාසය දෙකක් නෙවෙයි එකක් කියන විදිහට හැංගෙනවා. එතකොට මම ඊට පස්සේ මම දැන් අර හිස්තෙනේ ඉන්නකොට මම නැවත ගියේ නෑ ආස්වාද ප්‍රසවාසයට. හරි. එතකොට මට හොඳට ඇඟේ දැනෙන්න ගත්තා ධාතු ගුණයන් දැනෙන්න ගත්තා. හුඟක් වෙලාවට මට දැනගන්න ඕන ස්වාමීන් වහන්සේගෙන් මම දැන් 13ක් කියන්නේ දැන් කලින් ගාක් ප්‍රශ්නයක් ඔය පිට වෙනකොට මට සමහරක් වෙලාට හිතෙනවා මේක මම මේක මෙනෙහි කිරීමක් කරන්න යනවා මේක මගේ තියෙන මේ තේජෝ ධාතුවද මේ කියලා මම මෙනෙහි කරන්න යනවා ඊට පස්සේ සමහර ඇඟේ අර දාඩිය වැగిරෙනකොට හිතනවා මම මේකත් මේ ධාතු ගුණයක්ද කියලා මෙනෙහි කරන්න යනවා මේක කලින් මෙනෙහි කළේ නැද්ද ඔවා ඒ කියන්නේ අපි තුන් ධාතු ලක්ෂණ මතු වුණා දැන් කොච්චර කාලේ භාවනා කරනවද අවුරුදු දෙකක් විතර විතර ඒ කාලෙදී ධාතු ලක්ෂණ හොඳින් නිරීක්ෂණය කිරීමක් කළාද නෑ සෝනන්ස මම එහෙම කරන්න ගියේ නෑ. ඔව් මම දැන් මේ දැන් මත වෙනකොට තමයි මම එහෙම මේ මහන්සි ගත්ත එහෙම කරන්න. හරි. ඒතර මට හිතෙනවා මන්ද මගේ මම නිවැරදිද කියලා මට හිතෙනවා එහෙම මෙනෙහි කරන එකද වටින්නේ ඒ කියන්නේ නිහඬව බලාගෙන ඉන්න එකද කියලා. ඇත්තට මෙනෙහි කිරීමක් කියලා වචන මුකුත් කියන්න යන්න එපා. හිතේ විතර්ක වශයෙන් මුකුත් කරන්න යන්න එපා. ඒ කියන්නේ ඒ තරම්ම මේවා හොඳින් නිරීක්ෂණය කළා මේවායේ ස්වභාවය ඒවා කොහොමද හැසිරෙන්නේ කියන එක හොඳට බලාගත්තේ නැත්නම් බැලීමක් කරන්න. වරදක් නැහැ. ඒ හින්දා මීට කලින් ධාතු ලක්ෂණ හොඳින් නිරීක්ෂණය වෙලා නැත්නම් ඒ කියන්නේ ඒෙන් ඒ තරම ප්‍රඥාවක් අවදි වුණේ නැත්නම් මේ ටික තව ටිකක් පෙන්ලා දෙන්න. ඒකේ වරදක් නැහැ. ඊළඟට අපුණු වේදනා වේදනාවන් එහෙම බැලුවෙත් නැද්ද? වේදනාවක් කම සොන්නස් මම ඉතින් ඒක සාමාන්‍යයෙන් ඉතින් මුගක් කලාවට ඒක බලන් ඉන්නවනේ නැති වෙලා යනවා ඒක ඉතින්. හරි. එච්චර කොච්චර කාලෙ ඒවා බැලුවද? ඒක නම් මම දැන් දිග කදීරු කාලේ සර වේදනාවල් ඇති වෙන නිසා ඒක කලින් කලින් බැලුවා. දැන් මම නොබැලුවේ. ඒ කියන්නේ මාසයක් දෙකක් අවුරුද්දක්. මාස දෙකක් තුනක් වගේ. මට දැන් තියෙන ප්‍රශ්න අරක තමයි තමයි මොකද මම මේ අර ධාතු ගුණ පහළ වෙනකොට ඒක ඒවා ඒවා ඉබේ පහළ නැද්ද දැන්? කියන්නේ අපි අවධානයෙන් වගේ ඉන්නවා. ඉන්නකොට මේ ධාතු ගුණ ස්වාභාවිකවම යා විසින්ම ඒගොල්ලෝ විසින්ම තැන් තැන් වල පහළ වෙනවද? එහෙමයි සම්හාසෝ. හරි. එහෙමනම් ඔව් දැන් හුඟක් පාරේ මට දැන් හුඟක් පාරයන්ක වලදී හුඟක් කලාවට මම නොදැනුවත්වම කඳුළු වැක්කනවා මට. හරි. එතකොට මම අන්න ඒ වෙලාවට දැන් මම මෙනෙහි කරන්නවට මට සමහරක් වෙලාවට හිතෙනවද මේක ධාතු ගුණයක්ද කියලා මම ඒ කියන්නේ මෙනෙහි කරන්න යනවා. ඔව්. වෙන වෙන මොනවාද පහළ වෙන දහම ලක්ෂණ? තද ගතිය, රළු ගතිය, ඒ මොනම හරි පහළ වෙනවද? නලියන ගතිය. නලියන ගතිය. වේදනා, ආහාර මේවත් එනවද? සමහරක් වෙලාවට නිකන් තද දෙයකින් තද කූරකින් විදිනවා වගේ. හරි. තමයි ටිකක් ඕවා නිරීක්ෂණය කරන්න දෙන්න. ඒ කියන්නේ කියන්නේ ওই නිරීක්ෂණය හරහා තමයි හිතේ ප්‍රඥාවක් වැඩෙන්නේ ඒ මට්ටමේ. කියන්නේ ත්‍රිලක්ෂණය වැටහුනොත් විතරයි හිත අතාරින්නේ. කියන්නේ ඒ කියන්නේ ඇත්තටම දැක්කොත් තමයි නිබ්බිදාව පහළ වෙන්නේ. ඉතින් ඒ ඒ එතනයි එතන ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි හිත විවේකයෙන් ඉන්නවා නම් මේවා දැකලා ආයෙත් ඉතින් ඔය පෙන්වන්න ඕනෙත් නැහැ ඉතින්. ඔසන දැන් ඒව සමහරක් වෙලාවට එහෙම මතුවෙනවා. ඊට පස්සේ ආපහු හිත නිකන් නිසංසල වෙලා ඒක තමයි. පොඩ්ඩක් ඒ අපි තුමු මතුවෙන මතුවෙන වාරයක් පාසා තව ටිකක් පෙන්වන්න. තව ටිකක් හොඳට ඒව ඇතිවීම නැතිවීම ස්වභාවය වෙනස් වෙන ස්වභාවය තව තව හොඳට පෙන්න පෙන්න ඉන්න මේ කියන්නේ තාම ඉගෙන ගන්න කාලේ තියෙන්නේ. මම හිතනවා තව ටිකක් අරමුණු කියන්නේ අරමුණු ඉදිරිපත් වුණොත් පෙන්වන්න. එහෙම නැත්නම් ඉදිරිපත් වෙන්නේ නැත්නම් හිත විවේකයෙන් තියන්න. ඒක දෙපැත්තෙන්ම යන්න පුළුවන්. ඔසවනවා කියන්නේ ඒ වගේ වේදනාවක් නොදැනුනොත් ඔව් නොදැනුණොත් විවේකයෙන් ඉන්න. නිකන් සමස්තයක් වශයෙන් නිකන් අවධානයෙන් ඉන්න මොකක්වත් නැහැ හැබැයි. වේදනාව මතුනොත් ඒකේ මොකද්ද ඉගෙන ගන්න තියෙන්නේ? නැත්නම් මොන කොහොමද මේ වේදනාව හැසිරෙන්නේ කියලා ඒ ගැන නිරීක්ෂණයක් කරනවා. ඔව්. හොඳ හොඳ මේ අර විත්ති කූඩුවට නගින්න බැරි කියලා කිව්වේ මේ <laughs> මේ මට මේ හුඟක් කාලෙක ඉඳන් මේ මම පිම්බිම හැකිලිම කරන්නේ මේ හිස් බවක් දැනුණා මේ භාවනා කරන්න පටන් ගන්නකොටම අගේ එහෙම තියෙනවා. වැයක් විතර හිටිය හැකි වොමනාවෙන් තමයි නැගිටින්නේ. එතකොට ඊයේ තමයි අර පිටහා ඉඳන් බලනවා වගේ මේ තේරුණේ ඊට පස්සේ ඒ බලන එක්කෙනත් නැතුව ගියා. දැන් කවුද ඉන්නේ? දැන් කවුරුවක්වත් නැහැ. හොඳයි. නෑ ඉතින් දැනියෝ ඉතින් හැයන කාලයක් තිස්සේ මෙහෙ එනවනේ. ඉතින් දැන් මම නම් ඉතින් විස්තර ටික දන්නවා. ඉතින් මේ ආයෙත් ඉතින් ඕකේ දාන්න ඕනේ මේ ටික විවේකයෙන් ඉන්නයි තියෙන්නේ. ඒ කියන්නේ අපේ දැන් අර අර කලින් කෙනෙකුට කිව්වා වගේ, ඒ කියන්නේ අපේ කියන්නේ හිත විවේක කරන්නේ නැතුව අපිට කියන්නේ මේ කෙලෙස් හඳුනා ගන්න අමාරුයි. ඒ නිසා විවේක ස්වභාවයකට සාපේක්ෂවයි අපි කෙලෙස් හඳුනගන්නේ. කෙලෙසුන්ගෙන් තොර ස්වභාවයකට සාපේක්ෂවයි කෙලෙස් හඳුනගන්න තියෙන්නේ. ඒ නිසා ඒ කෙලෙසුන්ගෙන් තොර ස්වභාවයක් විවේක ස්වභාවයක් හඳුනගත්තා නම් ඉතින් ඒ ඒ ඒ தત્ත්වයේ හිත පවත්වමින් හිතට යන්න දෙන්න කැමති දෙයකට. යන්න දෙමින් තමයි දැනගන්නේ ආ මෙන්න ඔන්න ආයෙත් කැමැත්තකට ගියා. ආයෙත් ඔන්න තණ්හාවට ගියා. ආයෙත් ඔන්න මාන්නයකට ගියා. ආයෙත් ඔන්න ඊර්ෂ්‍යාවට ගියා. ආයෙත් ඔන්න ද්වේෂයකට ගියා. ඉතින් මේවා දැකග දැක දැක ඒ කියන්නේ ඒවා තේරුම් ගන්නකොට තේරුම් ගන්නවත් එක්කම ආයෙත් මෙතෙන්ට එනවා. ඒ ස්වාමීන් වහන්සේ මේ ඒ භාවනා කරන වෙලාවට නම් මොනවාක්වත් සිතිවිලි එහෙම නෑ. මේ මානිත් වෙලාවටත් මම මුඟක්ම උත්සාහ කරනවා උපේක්ෂාවෙන් ඉන්න. අයින් වෙලා ඒ කියන්නේ දැන් මෙතෙන්දී සමහරලාවට අපි අපි කරන්නේ ඒ කියන්නේ අද්දකීම් ටික වළක්වගෙන ඉන්නවා. ඒකත් එච්චරම නිවරක්කාරකමක් නෙමෙයි. ඒ කියන්නේ අපි පුළුවන් තරම් කාවත් ආශ්‍රය කරන්නේ නැතුව අපේ පාඩුවේම ඉන්න හදනවා නම් මේ මට්ටමේදී එච්චරම ගැලපෙන්නේ නැහැ. මේවත් පොඩ්ඩක් ඉතින් ඔය දරුවෝ මුණුබුරොත් එක්ක පොඩ්ඩක් ඉඳලා බලන්න. කොහොමද දැන් හිත හැසිරෙන්නේ කියලා. <laughs> තාමත් ගිහිල්ලා අල්ල ගන්නවද නැත්නම් දැන් නම් ඔක්කොම අතහැරලාද? තව පොඩි කාලෙනේ තියෙන්නේ නේද? <laughs> ධම්ම ජීවහම් දුන්නේ මේ දැන් මාස ගානක්. <laughs> හැබැයි ඔය මේ කියන්නේ හිත අල්ලන්නේ නැත්නම් තව ඉන්නත් පුළුවන්. ඒ හින්දා ඒ කියන්නේ ඇත්තටම ඒ කියන්නේ දැන් අපේ හිතේ අපේ හිතේ කෙලෙස් වැඩි නම් අපේ ආයුෂත් අඩුයි. අපේ හිතේ කෙලෙස් අඩු නම් ඒ කියන්නේ හිතේ කියන්නේ මේ කය කය දුවන දුවිල ඔහෙ දුවනවනේ. නිකන් අපි අපි ආතතිගත වෙලා හිත දේශ සහගත වෙලා මේ ඒ වීම හරහාම හිතේ ලොකු මේ කයේ ලොකු පීඩාවක් හට ගන්නවා. ඉතින් ඒකනේ බුදුරජාණන් වහන්සේ බොජ්ජංග ධර්මයන් දේශනා කරන්නේ ලෙඩ වුණාම. දෙඩ වෙච්ච කය සූපත් වෙනවා මොජ්ජංග ධර්මයන් මෙනෙහි කරද්දී. ඒ නිසා කියන්නේ ඔය හිතේ තියෙන විවේක ස්වභාවය වර්ධනය වෙන්න වර්ධනය වෙන්න අපි මානසිකවත් නිරෝගී වෙනවා, කායිකවත් නිරෝගී වෙනවා. ඔව්. තව වැඩි වැඩියෙන් ආයුෂ වැඩෙනවා. ඔව්. එහෙනම් මම කියන්න ගියේ මේ හිත උමනාවෙන් මුකුත් හිතන්න යන්න එපා. ඒ කියන්නේ අනවශ්‍ය විදිහට හිතට මුකුත් විතර්ක දාගන්න යන්න එපා. අර මට මතකයි එක කාලයක් කො මරණානුස්සතිය වඩනවාද නොහොම මොකද්ද? ඒකත් ඕනේ නැහැ. හිත පුළුවන් තරම් විවේක වෙන්න දෙන්න. හිතට නිකන් ඔහේ විවේකීව ඉන්න දෙන්න. ඊට හැබැයි හිත එයාගේ කැමැත්තෙන් ගිහිල්ලා මොකක් හරි අරමුණක් ඇල්ලුවොත් තේරුම් ගන්න මෙතන මේ තාම තණ්හාවට ගියේ. තාම මේ තව කවුරු හරි අල්ලගෙන මැනීමක් මේ කළේ. දැන් මේ විවිධාකාර කටයුතු කරද්දී අපි එක එක්කෙනාට මට එක වටනකමක් තව එක්කෙනාට තව වටනකමක් දෙනවනේ. ඉතින් අන්න මැනීමක් කරන්නේ. මෙන්න මේ මාන්නයක් තමයි හටගත්තේ කියලා අර ඒවා තේරුම් ගනිමින් තේරුම් ගනිමින් යන්න ඕනේ. ඒ කියන්නේ අපිට තියෙන හදිස්සියට කෙලස් පහළ වෙන්නෙත් නැහැ. අපිට තියෙන හදිස්සියට මේවා අයින් වෙන්නෙත් නැහැ. එහෙනම් මේ වෙන්න දිදී බලබලා දැන් අර අහලා තියෙනවානේ කරන භාවනාවයි කෙරෙන භාවනාවයි සම්බන්ධයෙන්. දැන් මේ කෙරෙන භාවනාවක් තියෙන. ඉතින් මෙන්න ඉඩ හැරලා එතන එතන කෙලස් පහළ වෙන හැටි දැක දැක ප්‍රායෝගිකව විපස්සනාවකට යන්නයි තියෙන්නේ. තෙරුවන් සරණයි සවන්හන්ස. දැන් මේ බොහෝ යෝගින් කතා කරපු ස්වභාවය මගේ ඒ විදිහටම බොහෝ කාලයක් තිස්සේ තියෙනවා. මොන විදියකවත් මේ හිත අරමුණකට කැමති නැහැ. අරමුණ දීපු ගමන් පුදුම වෙහසක්. පාඩුවේ ඉඳගෙන බලාගෙන ඉන්නකොට හරියට අර වලාකුළුස්සෙන් ඇවිල්ලා ඇවිල්ලා හඳ මෝදුවේල පායනවා වගේ ටිකම ට්‍රැක් එකට වැටෙනවා. ඒ විතරක් නෙමෙයි මේ කය හිතත් එක්ක මේ හිතට මොනම වැඩක් කරන්න බැරි බව තේරෙනවා කයේ සහයෝගය නැතුව. සිතුවිල්ලක් එන ගානේ මේ දැනුත් මේ කතා කරනකොට මුළු කයම බිඳි බිඳි බිඳි බිඳි උඩට ඇවිල්ලා ඒ වචන වලට සහයෝගය දෙන හැටි කීන්තියක් ආවත් වේගින් දෙයක් කිව්වත් ඊට පස්සේ එන හිතට එන එක සමනය කරනකොට හරියට බින් ගැහිලා බින් ගැහිලා පහළට ගිහලා ඒ ඒ තැන් වලට විහිදිලා යනවා. ඒ කියන්නේ හිත එක තැනකින් නෑ නිකන් පැතිරලා වගේ තියෙන්නේ. එහෙම කිව්වොත් හරිද? සන්නස දැන් අපි හිතමු මම මේ දැන් කෙනෙකුට මොන හරි පුරුද්දට වේගෙන් කතා කරනවා කියලා ඒක හොඳටම දකින්න වේගේ වේගිට ආපු අර සෙල්ස් ඔක්කොම පහළට පහළට ගිහිලා ආය අර මගේ අර නිහිත නිවෙනකොට පල්ලෙහැරම ගිහිලා ආය තැම්පත් වෙනවා. දැන් පිට කරන්නේ නැතුව හිටියත් ඒක දිහා බලනකොට මට හිනත් යනවා. ඒ කියන්නේ මේක ආපහු ගියම කොච්චර සාන්තද මගේ හිත කියලා මට එවෙලම හිතෙනවා. <laughs> ඒකට ප්‍රතිවිරුද්ධ ප්‍රතිචාර නොදක්කන විදිය. ඉතින් මේ අද ඔය අසය දක්ුණා මේ අපි ආරණ්‍ය සේනාසනේ බලන්න ගිහලා පුදුම මේ අර වැව බලන්න යනවා කියලා ජලාශය බලන්න ගිහලා ඒ පැත්තෙන් එවට පුදුම මේ දුර්ග මාර්ගයක්. <laughs> ඉතින් කකුලේ ඇනිනවා ඇනිනවා මේ බිව්ව යස සක්මනක් කරාද මිහිදි කරන්න ගියාම අරමුණ දෙනවට කැමති නැහැ. නිකම්ම නිකන් ඉන්නකොට අර ස්පර්ශයේ නිතරම යටපතුවේ තියෙන ස්පර්ශය හැමම නැතු යනවා. අර මේ එනකොට මං හිතුවා මෙන්න හොඳ වෙලාව වේදනාවක් දැනෙනවා මේ එතන එතන මං ඉන්නේ දැන් වර්තමානයේ වටපිටුවත් බලන්න බෑ වැටෙන්න යනවා ඒ තරම් වේගය ඊළඟට අර හොඳ උලක් කෙනෙක් හොඳ ගල් උලක් කෙනෙක් වෙලාවට බැලුවා එහෙමම එතන ස්පර්ශය එතන මෙතනම නැති වෙනවා එතන එතනම නැති වෙනවා ඉතින් මේ සන්නස දැන් ඉතින් මම සමහරවිට අර මෑනියෝ කිව්වා වගේ මේ භාවනා කරන 아무තින් දෙයක් නැහැනේ මේ ඉදිරියට යන්න ඕනේ නැහැ කියලා හිතෙනවා. ඒ වුණාට මේ ආරණ්‍ය සේනාසනේ තියෙන සංඥාවට කැමති. ගෙදර ඉන්නවට වැඩිය ඒ සංඥා ඒ වගේම සංඥාස මම දන්නේ මගේ දුර්වලකමද කියලා හරි ආසයි මේ ධර්මයේ සාන්නාසයට කියනකොට මට එතන එතනම මගේ ජීවිතේ මම ලැබපු අත්දැකීම් තුලින් මම අවබෝධය තියෙනවා. ඒක තාකාට හරි කියලා දෙන්න හරි කැමතියි. ඒක වරදක් නෑ මම හිතන්නේ. ඉතින් මම හරි සතුටුයි මේ ඒ වගේම මං හිත මොනවා හරි අකීකරු වැඩක් වුණාම දැන් දැන් නෙවෙයි ඉස්සර සමහරට ඔය භාවනා කරන්න ගිහලා සන්නස අධික මට වේදනාව වේදනාව නම් හරියටම දැනෙලා නෑ ජීවිතේ ඕනනම් ගණන් කරලා කියන්න පුළුවන් වාර කීපය දැනෙලා තියෙන්නේ. ඉතින් දවසක් දා භාවනා කරන්න කියලා අවුරුදු කීපයකට උඩදී හරියට මේ වාඩි වෙනකොට මොකද මම ඒ සැරේ නම් ගියේ මේ සෝවන් වෙන්නම හිතාගෙන. උනාත් දන්නේ නැහැ නේද? 2011 නැත්තම් 12. ඉතින් මට ඒ ස්ථානීයට හොඳ භාවනා ගුරු සාන්නාංශ කෙනෙක් අවුරුදු 90 ගානක් උනාසේ දැන් අපවත් වුණ කඳුබඩ. ඉතින් මේ එතන ඒ භාවනා ගුරු සාන්නාංශ කිව්වා මෑණියන්ට හොඳයි මේ ඒ ස්වාමීන් වහන්සේ ළඟට මම යන්නම් උන්වහන්සේට මෙහෙට වඩින්න බෑ කුටියට යන්න මෑණියුත් එක්ක කියලා. ඉතින් මම දැන් දවස් දෙකක් තිස්සේ යන්නේ නැහැ මග හරිනු මොකක් හරි කලින් උන්වහන්සේගෙන් කමටහන් අරන් තියෙනවා දැන් කාලෙකින් ආවේ මේසරේ නිවන් දකින්නමයි ආවේ. මේ පුළුවන් තරම් වීර්ය කරා වත්තේ ඇවිදි මේ කන්ද වඩා සක්මන් කරනවා වාඩි වෙන මොන විදියකවත් දැරි කවදාකවත් නැති කක්කුමක් ඇවිල්ලා මුළු කකුල් දෙකම ගල් වෙන්න මේ හිරි වැටෙනවා. දැන් මම දැන් මම කල්පනා කරනවා මේ ගුරුවරයා ළඟට ගිහලා මම මොකක් කියන්නද දැන් කොහොමද කියලා අහපුවා මොනවද දෙන උත්තරේ දැන් මම හැමදාම මෑණියා අහනවා යන්නේ නැද්ද නෝන යන්නේ නැද්ද කියලා ඉතින් මම කිව්වා අද නෙවෙයි හෙට කිව්වා හෙට වේ දවසේ කිව්වා යායේ හෙට කිව්වා පස්සේ මම කල්පනා කරා දෙයියනේ ගුරුවරයෙක් මැරුවා මොකද ගැහුවා මොකද මොකද මේ ගුරුවරයා ළඟට ගම්බ යන්න බය කියලා ඇහුවා ඊට පස්සේ මම මෑණියන්ට කිව්වා යන් අද කියලා ගිය ගමන්ම ස්වාමීන් වහන්සේ මගෙන් ඇහුවා ඔබතුමියට මම නැගණිය කියලා කතා අවසරයි සවන්නාංශ කියලා කිව්වම මම දැන් ලොකු කතාවක් කියන්නේ නෙගියේ මට දුක තේරෙනවා භාවනා කරන්න ඕන මට නිවන් දකින්න ඕන ওই ටික පටන් ගන්නකොට හාමුදුරුවෝ සිල් සමාදන් වෙලාද ඉන්නේ කියලා ඇහුවා මම කිව්වා එහෙමයි සවන්නාංශ මොන සීලද සමාදන් වුනේ මොකද දස සීල අපිට ලැබෙන දස සීල කරාබු දිග කරේ කනේ තියෙන්නේ කියලා ඇහුවා මගේ අර තිබිච්ච ඔක්කොම පල් පාමුලට කඩාගෙන වැටෙන හිතේ තිබිච්ච. ඊට පස්සේ මට ඉඳි කිව්වා මම නම් ඔක දැකලා නැහැ. කොහි තියෙනවද දන්නේ මම එක දෙයක් කියන්න මේ නැගිනීර කරන්න පුළුවන් ද ඇහුවා මම අවසරයි ස්වාමීන් අවිජ්ජා දෝමනස්ස දෙකෙන් තුරෝ මේ නාසයෙන් හුස්ම ඇතුල් ඇතුල් ඇතුල් වෙන හැටි පිට වෙන හැටි බොහොම අනුන්ගේ දෙයක් දිහා වගේ බලන් ඉන්න පුළුවන් ද ඇහුවා එතකොට මම කිව්වා අවසරයි ස්වාමීන් මම බොහොම පහසුවෙන් මම ඒක කරගෙන හෙට එන්න ගිය දවල් දෙකට මේ ටික කරගෙන. දැන් සනස මම ඇවිල්ලා මම මේ විස්තර කියන්නේ කාටවත් ප්‍රයෝජනයක් වෙයි කියලා හිතලා පස්සේ මම ඇවිල්ලා වාඩි වුණා අර විදියටම අර කැක්කුම ආවා. මම කිව්වා කැක්කුමට කිව්වා ඔබද හැමදාම සංසාරේ හැමදාම මගේ පස්සෙන් ආව මේ හිත තැම්පත් කරන්න ওই කය. ඉතින් මේ සැරේ නම් මම දැන් ගුරුවරයාට අවනත වෙලා තියෙන ගුරුවරයාට ජීවිතේ පූජා කරා. දැන් ඔබ කය ඕන මගක් ගන්න. මම දැන් මට ගුරුවරයා කිව්වේදී මම මේ පැත්තෙන් කරන්නම් ඔයා ওই පැත්තෙන් ওই වැඩේ කරගන්න කියලා. හිතත් එක හරියට මිත්‍ර වෙලා සාන්නාංශ සුළු වෙලාවයි හිටියේ මං දිග ගමනක් ගියා කිසි දෙයක් අර වේදනාවල් මතුනේ නැහැ. ඉතින් ඒ වගේ අර අපේ ලොකු හාමුදුරුවෝ හැමතිස්සෙම කියනවනේ හිතත් එක්ක යාළු වෙන්න කියලා, මිත්‍ර වෙන්න කියලා. ඉතින් ඒ වගේ ඒවා හරි ප්‍රයෝජනවත් වෙනවා සාන්නාංශ. ඉතින් දැන් මට ඔබ වහන්සේ කියන විදිහට මම දැන් බොහොම මේ කැමැති අර සද්දේ ඉඳලා මට එන සිතිවිලි මේ සිත ස්තම්පත් සිත ස්තම්ප ස්වභාවයට වැඩිච්ච ගමන් ඉස්සර සිතුවිල්ල මතකයි. ඒ තරම් මතකයක් තියෙනවා මේ අහවලදී ඒකේ ඕලාරික ගතිය මට හිනත් යනවා තමන් විසින්ම මට මේකේ ගති ලක්ෂණය කොච්චර මේ දුර්වල සිතක්ද මේ කියන එක මේවම නේද කෙලෙස් මේව නේද මේ පල්වෙවි පල්වෙවි සංසාරේ තියෙන්නේම මේවත් එක ආයි මම යන්න ගැට ගැහෙන හැටි නේද කියලා ඒක එතන හරි නිවැරදි නේද සවන්නාංශ? ඔව්. හුඟක් කියන්නේ අපේ හිතේ මොකක්ම හෝ සිතුවිල්ලක් හට ගන්නවා කියන්නේ පොඩි හෝ ක්ලේශයක් කරා. ඒ කියන්නේ හිතුවිලි හැබැයි ඉබේ නිකන් ඈතින් වගේ එන්න පුළුවන්. නමුත් අපි තුමු අපි කරපු දෙයක් අපි තුමු යමක් කළා ඊට පස්සේ ආයෙ ගෙදර ගියාට පස්සේ ආයෙව මතක් වෙනවනේ. කෙනෙක් හදාගෙන තමයි මතක් වෙන්නේ. එහෙමයි. අපිව ආත්ම වර්ණනාවක් කරගෙන තමයි මතක් වෙන්නේ. ඉතින් මේ ආත්ම වර්ණනාවක් කරන අවස්ථාවෙදිම තේරුම් ගන්න තියෙන ආයෙත් ඔන්න මායя එනවා මම මේ අන්දන්න තමයි හදන්නේ. එහෙමයි. <laughs> ඒ කියන්නේ මේ හුඟක් කියන්නේ හුඟක් කියන අපි තුමු සීලයක් පුරන කෙනෙකුට නැත්තම් සත්පුරුෂ ධර්මයක හැදිරෙන කෙනෙකුට හුඟක් කාලාවට මාන්නයක් නැත්තම් ක්ලේශයක් ඔය ඔක්කොම හැදෙන්නේ කුසල් හරහා. ඒ අපි සාමාන්‍යයෙන් හිතන්නේ අකුසල් හරහා වෙනවා කියලා. සමහරවිට අපි කරපු කුසල්ම කුසල් වලින්ම හදලා දෙන්න හදනවා මේ කෙනෙක් හදන්න ප්‍රතිරූපයක් ගොඩනගන්න ලොකු කතන්දරයකට යන්න හදනවා. ඒ නිසා කියන්නේ අපි සාමාන්‍යයෙන් කියනවා කරපු කුසල් මෙනෙහි කරන්න කියලා. නමුත් විපස්සනා යෝගාවචරයෙන් සාමාන්‍යයෙන් ඒ පැත්ත නෙමෙයි යන්නේ. ඒ ඒවා දැක දැක අයින් කර කර කොහොමද මේ හිත මේ නිස්කලංකව විවේකයෙන් උපාදාන නොකර තියන්නේ. දැන් ඒකනේ බුදුහාඳුර කියන්නේ මේ එක පැත්තක් කියනවා බොජ්ජංග වඩද්දී විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං හොස්සග්ග පරිණාමින් සති සම්බොජ්ජංගම් භාවේති මේ විදිහට මේ බොජ්ජංග හත වඩන වැටි කියනවා හැම හැම තැන්වලදීම කියන්නේ මේ පුළුවන් තරම් දැන් විවේකී ස්වභාවයක් තමයි හිතට පුරුදු කරලා දෙන්නේ කියන්නේ ඉස්සෙල්ලා අපි මේක බරපතල විදිහට අපි අතු කාලසටහනක් දාගෙන ඌමනාවෙන්ම කෙවිතක් අරගෙන කරනවා හැබැයි දැන් එහෙමම නෙමෙයි මේක දිහා බල බලා යන්න ඕනේ ස්වභාවයක් දැන් තියෙන්නේ. ඒකට විරාග නිසිතං දැන් එන අරමුණු සම්බන්ධයෙන් තියෙන විරාගී ස්වභාවයක්. දැන් ඒ තරංග ලොකු අර ඒකේ ලොකු විචිත්‍රත්වයක් පේන්නේ නැහැ. නිකන් බොඳ වෙච්ච ස්වභාවයක් වගේ තියෙන. ඊළඟට නිරෝධ නිසිතම් මේවා නැති වෙන ස්වභාවය දැක දැක. එහෙමත් නැත්නම් අර අනිසිත ස්වභාවයක් ඇසුරු කරමින්. ඊට වස්සග්ග පරිණාමී මේ එන දේවල් අතහැරිමින්. ඒ කියන්නේ අතහැරෙන්න ඉඩ දෙනවා. ඉතින් මේ පැත්තකින් තමයි දිගට දිගට යන්න තියෙන්නේ. ඒ කියන්නේ ඒකයි يعني අපි මේ මුලදී තමයි අපිට හිත පිට යන එක කරදරයක් වෙන්නේ. පස්සේ පස්සේ හිත පිට යාම හරහා තමයි අපි ඉගෙන ගන්න මොනවද තාම ඇතුලේ තියෙන කෙලස් කියලා. ඉතින් ඒ යන යන වාරයක් පාසා ඒ තමන්ගේ තියෙන කෙලස් ස්වභාවය දැක දැක ඒකට කියන්නේ අනුග්‍රහ නොකර මේ තේරුම් ගනිමින් යාම හරහා තමයි තින් මේ කවදා හරි කෙලස් ටික දුරු කරගන්න තියෙන්නේ. ඒක කාලයක් යාවි. ඉතින් තියෙනකම් කරන්න තියෙනවා. ඔව්. දවසද මේ නින්දෙන් උසන්නස තද නින්දේ මං හිතන්නේ රෑ එකද දෙකද කියන්නේ මතක නෑ. තද මේ කකුල් දෙකේ දැඩි වේදනාවක් ආවා. ඒ කලින් තිබිච්ච දෙයක් නෙවෙයි. ඉතින් මට මතකයි මා නිින්දෙන්න එතනට හිත යොදවලා ඇති වෙච්ච නැති වෙච්ච වෙලාව දන්නේ නැහැ. ආයි මං හිතන්නේ ආයි තුඟ වෙලා ගිහලා ආයි ආවා. ඒ ගැන මට සිහියකුයි කල්පනාකුයි තතවත් තිබ්බේ නැහැ ඒ දිහට. ආයි යන නිින්දෙම නිින්දෙම අර දිහා බලනවා. ආයි ඒක නැති වෙච්ච විනාඩි ගානකින් ඒ එහෙම ඊට පස්සේ අද වෙනතුරු තෙතනේ ස්වභාවය මට ඒ විදිහට මතුවෙලා නැහැ. ඒ වගේ මට දැන් අපි හිතේ කියන්නේ සන්නස් අපි භාවිතා බහුලීකතලය කියන කළා තියෙන දේ අවස්ථාව ඕන වෙලාවට ඉදිරිපත් වෙනවනේ. ඔව්. ඒක මේ ඒකයි ඒ අපි ඕනම තත්ත්වයක් මුලදී හඳුනා ගන්නවා. පස්සේ තමයි ටික ටිකට ඒක හුරු වෙන්න දෙනවා. හිතට හඳුනා ගන්න දෙනවා. ඊට පස්සේ තමයි ඒක බහුලීකృత වීම හරහා අන්න ගාන්ට එතන හිත තැම්පත් වෙනවා. හිත තේරුම් ගන්නවා. හොඳයි. හොඳයි. හොඳයි. එහෙනම් අපි දැන් පැය එකමාරකට වගේ කාලයක් හදත් ධර්ම සාකච්ඡාවේ නිරත වුණා. නැවතත් සවස් 5ට ධර්ම දේශනාවත් එක්ක මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.